දැයි ශිර දිනාටම තෙරුවන් සරණයි අපි කාලසටහන යොදාගත්ත විදිහට යෙදිලා තියෙන මේ වෙලාවේදී ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලක් එහෙම නැත්නම් අපිට ඒක ධර්ම සාකච්ඡාවක් කියලා අර්ථකථනයක් දෙන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න තියෙනවා ලිඛිත ප්‍රශ්න උනන්දුත් කරනවා මොකද එතකොට ප්‍රශ්නේ වාර්තාගත වෙන නිසා ඒ අනුව අපි මේක වැඩසටහන මෙහෙවන අතරමාරදී කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා සම්බන්ධ වෙන්නයි කියලා ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආරාධනා කරනවා ප්‍රශ්නයක් ලිඛිත ප්‍රශ්නයක් මෙහෙම ඉදිරිපත් වෙන්නේ ආනාපාතය හොඳටම සංහිඳී හිඳුනාට පසු උලන් රැල්ල නාසිකාග්‍රේ කිසිවක් නොදෙන විට අරමුණක් ලෙස ඉරියව්ව වෙත සිටීම කරමි ඊයේ ධර්මදේශනයේ සඳහන් වූ පරිදි මෙලෙස ඉන්නා විට ඒක අවස්ථාවේදී හිතහ අරමුණ තදින් බැඳී ගන්නා බව සඳහන් වුණා මේ වන විට අරමුණ ලෙස නාසිකාග්‍රේ වැටෙන්නේ නැති නිසා කුමක් අරමුණ ලෙස ගත යුතුදයි කරුණාකර පහදා දෙන්න. වටිනා ප්‍රශ්නයක් මේක සම්බන්ධයෙන් අර ඍජුවම සූත්‍රයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ මම හිතන 6 6 වෙනි පොත් 6 කාරණා තියෙන එක ඒකෙදී බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ඒකෙදී කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ පඨවි ආරමුණු කරන දතුව තේජෝ වායෝ ආපෝ ඒ අරමුණු කරන්නේ නැතුව රූප අරමුණු කරන්නේ නැතුව සද්ද ගන්ධ රස ස්පර්ශ පළවෙනි ධානය දෙවෙනි ධානය මොනම අරමුණු කරන්නේ නැතුව පවතින හිතක් තියනවාද ඒත් අරමුණක් නැත්තේ නොවේ කියන එක. ඒත් අරමුණක් නැතුව නොවේ කියන අර හිතක් එහෙම තියනවාද නැත්නම් එහෙම සමාධියක් තියනවාද කියලා අහන පුත්‍රජානන්සේ කියන ඔව් කියලා. එතකොට මේ ඒක ලෙවල පුත්‍රජානන්සේ අර වචනේ නැවත කියනවා පටවියාපෝ තේජෝ වායුත් නොවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයත් නොවන ඇහ කන දිව නාසයත් නොවන ධානිකුත් නොවන අරමුණක් සහිත සමාධියක් තියනවාද ඒත් අරමුණක් නැත්තේත් නොවේ කියලා. ඉතින් ඒ කියන්නේ අරමුණ නැතිකම අරමුණ වෙනවයි කියන එකයි. මේ වෙලාවේදී අරමුණ වෙන්නේ අරමුණක් නැතිකම. ඉතින් ඒක තමයි මේ නිර්වචනය කරලා තියෙන්නේ මේ වන විට අරමුණු ලෙස නාසිකාග්‍රේ වැටෙන්නේ නැති නිසා කුමක් අරමුණු ලෙස ගත යුතුදයි කරුණාකර පහදා දෙන්න. කියන්නේ අපේ හිත පුදුමාකාර විදියට මොකේ කරේ එල්ලෙන්න හදනවා. ගංගේ ගහගෙන යන එක පිටුරු ගහකට එල්ලෙන්න. අපි කරන්න හදන්නේ දිරච්ච ලණුවක් දීලා මාරු වෙන එකයි. එල්ලියන් පසබිම යනගනි. මෙතෙක් කෙරුවේ හිතට අපි ඉනිමම් බඳින එකනේ. එහෙම නැත්නම් අනේ මේ තලා පොලා ගන්න එපා කියලා අපි පාරවල් හදලා කාපට් කරලා ලස්සන හදලා දීපේගෙන දැන් දෙනවා දිරචලනවා. දිරචලන දිලා සෙල්ලම් කරන්නනෝ ඇදගෙන වැන්නකොට නෝ දැන් මොකද කරන්න කියලා. මේ මේකට හොඳ උදාහරණයක් කියත හැකි මට මේ ඊශ්‍රායල් කාරයෙක් ජූ කෙනෙක් තමන්ගේ දරුවට මේ බිස්නස් උගන්වන්න කියලා. පුංචි කාලෙම තාත්තා බිස්නස් කාර්යය ඉතින් අඩි 6ක් විතර උඩ පොඩි කොල්ලා කබඩයක් උඩ තියලා කිව්වලු පැනපම් පුතේ කියලා. වල මට බෑ කිව්වා. පොඩි එකවල මට බෑ කියලා. ඉතින් අය ඇත්තනේ අරක පායන රිදෙනවා ඊට පස්සේ කිව්වලු ඔයා වැඩනකොට මම කොට්ටේ අබ්බිම දාන්නම් කියලා මෙට්ටේ අබ්බිම දාලා දැන් පැනපම් කරනවා. මට බෑ කිව්වලු කකුල් දෙක ඇඩේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වලු මේ කකුල් දෙක මෙට්ටේ පොඩ්ඩක් උස්සලා ඇඳක් මේෂයක් උඩ තියලා පැනපම්. බෑ බෑ මට බෑ. ඕ අඩි හතරක් විතර උසයි මට බෑ. ඊට පස්සේ තාත්තා කරපු දේ මෙට්ටේ උස්සලා අඩි දෙකක් විතර තියේදී අල්ලල කළා දැන් පැනවක මට බෑ කිව්වලු. නෑ පුතේ තාත්තනේ ඉතින් මම මේක අල්ලනවනේ කියලා. අරුව පයින්කොට මෙට්ට අයින් කරා. ඤක් ගාලා යනකොට පස්සේ අරුව වන්න ගාලා පුතා ඒ බිස්නස් කරනකොට තාත්තවත් පිළිගන්න එපා කිව්වලු. මම දැන් බිස්නස් වල වලේනි පාඩම. ඉතින් අබුදුහාමුදුර අපිට දීලා තියෙන දිරච්චල අනුවක් දීලා තිනවා ආනපානේ. ඕක අල්ලගෙන පණ වාගේ රැකගෙන මහයි නෑ ජීවිතේ වටිනාම දේ කරගෙන ඵලයක්. යනකොට යනකොට මොකද වෙන්නේ? අර පරණ චිත්‍ර කතාවකට මතකයි තියෙනවා කන්දක් උඩ ගල්පටි පෙලක් උඩ තියෙන મંદિરයක එළිය සාලේ වැරන්ඩයක ළඟ ඉඳගෙන වයසක අම්මා කෙනෙක් ගොතනවා. පූසෙක් ඇවිල්ලා ගොතන නූල් බෝලෙත් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනට නූල් බෝලේ පෙරලෙනවා පාර දිගේ. පෙරලි පෙරලි එන්නේ එන්නේ එක පෙරලා ගියාම අන්තිමට බෝලේ නැති වෙනවා. බෝලේ දිගහැරලා දිගහැරලා දිගහැරලා අන්තිමට යනකොට පූසා බලනවා ශ්‍රී ලංකාවේ හිට බෝලේ නැහැ. ඒ ඔය ඊසොප්ගේ උපමා කතාව වගේ පුංචි ළමා කතා පොතක තිබුණේ. ඒ වගේ දිගහැරලා දිගහැරලා යනකොට යනකොට මේකේ මුකුත් නැහැ. මෙහෙම තමයි අපි ශූන්‍යතාවයට පුරුදු කරන්නේ. ඇති තැන ඉඳලා නැති තැනට අරමුණු කරන්න පුළුවන් තැන ඉඳලා අරමුණු කරන්න බැරි තැනට දන්නා තැන සිට නොදන්න තැනට මමෙක් තණ්හාවක්, ditthියක් ඇති කරගන්න පුළුවන් තැන ඉඳලා ඇඟට නොදැනී හුලං උලකට තල්ලු කරනවා. තල්ලු කරගම අපේ හිත කියනවා අලි මගුලයිනේ. දැන් භාවනා කරන්නේ අරමුණක් තියන දැන් මොකද භාවනා කරන්නේ කියලා. ඉතින් තමයි මේක හරි සාධාරණයි ප්‍රශ්නේ. හැබැයි උත්තර නැහැ කියලා මතක තියාගන්න. ප්‍රශ්නේ සාධාරණ වුණාට මේකට උත්තර නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. සම්පූර්ණ ගෙවම් කරන තැන ගියාට පස්සේ හිත පෙරලෙන්නේ නැහැ. අපි හිතන පෙරලී කියලා මොකක්වත් වෙන්නේ නැහැ. හිතට තියෙනවා එතකොට අරමුණක් නැතිකම අරමුණු වෙනවා. නැත්තම් ආස්තිකත්වයේ ඉඳලා නාස්තිකත්වයේ අරමුණු කරනවා. ලොකු සංසේ කියලා තියෙනවා ජාතයෙන් අජාතය ඔප්පු කිරීම කියලා. ජාතිය කියලා කියන්නේ පහළ වෙන භූත ධර්ම. භූත ධර්ම තියෙනවනම් මේ ලෝකේ භූත ධර්ම නැත්තනක් තියෙනවා. දුකක් තියෙනවනම් දුක නැත්තනක් තියෙනවා. ඔච්චරයි බුදුහාමුදුරු ඉස්ලාම හිතාගත්ත දේ. ඒ නිසා අල්ලන්න පුළුවන් රූප ධර්ම, නාම ධර්ම ඔක්කොම ගෙවෙන්න ගන්නවා. ගෙවෙන්න දැල්ල බැලුවට පස්සේ යමක් අරමුණු කරන්න බැරි තැනක් තියෙනවා. ඒ අරමුණු කරන්න බැරි දේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. අරමුණු කරන්න බැරි දේ ඒ නිසා කවදා දුකක් දෙන්නේ නැහැ. ඒකේ ආත්මයක් ගන්න දෙයක්වත් නැහැ. දැන් අපි ඒකේ මේ ආත්මයක් ගන්න තමයි මේ ඉල්ලන්නේ. මිරිකලා බලනවා පොඩ්ඩක් හරි අල්ලා ගන්න කොනක් තියෙද කියලා. ඒ නිසා පුළුවන් නම් දන්නා තැන සිට නොදන්න ගමනට තැනට මේ යන ගමනේදී භාවනා වැඩෙනවා මේකයි විපස්සනා බලාපොරොත්තු වෙන්නේ. එතෙන් යනකොට ලෑස්ති වෙලා යන්න මම දැන් අරමුණු කරන්නේ අරමුණක් නැති එක. අන්න එදාට අලුත් වෙන්න වෙනවා. හිතට අපේ හිතේ කල්පනා කරපො නැති ස්නායු වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. මෙතෙක් කල් ගියේ රේකී ක්‍රමයට, ලීනියර් සිස්ටම් එකට සම්බන්ධතාවයතුව. දැන් පෙන්නනවා හේතුඵල ධර්මයන්ගෙන් තොර මොකද්දෝ තත්වයක් ලෝකේ තියෙනවා අපි දන්නේ නැති වුණාට ඒක අස්පනා අපිට අත්දැකිය හැකි. ඒක සම්පූර්ණ ප්‍රകൃති දෙයක්. නමුත් මේ කාමයේ ඉන්න තාකල් කවදාකවත් අරමුණු වෙන්නේ නැහැ. කාමයේ ඉන්න තාකල් අපි රූප එක එක ಜಾති තෝරනවා, සද්ද ಜಾති තෝරනවා, ගන්ධ රස පහස තෝරනවා, අල්ලපගේ தත්ත්‍ය කරඬු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, මාන කරනවා, ඉවරයක් නෑ. ඒ නිසා බුදුදහම කියනවා කාමයේ පොඩක් ඈත් වෙලා අල්ලලා දීපම මොකක් හරි ඔය ගෙවම් කරපන්. ගෙවිලා ගෙවිලා ගියාට පස්සේ ඔතෙන් දෙනවා. ඉතින් එතෙන්දි විශාල ප්‍රශ්නයක් එනවා මම නැති වෙනවා. තර්ක මනස නැති වෙනවා. එහෙම නැත්නම් අපිට කෙනෙකුට කියා ගන්න බැරි වෙනවා. සංවේදනය කරන්න බෑ භාෂාව අසරණ වෙනවා. ආහන් ඒකට ඒක ප්‍රකෘති තත්වයක් මේ ලෝකයේ කියන එකයි. හැබැයි මේ නිවන නෙමෙයි. නිවනට යන්න නම් මෙතන ස්ථිර මේක ධම්මටිහිතිය කියලා සමාත බුදුහන්සේ සමාතයන් වල සඳහන් කරලා තියෙනවා. මෙතෙන්ද ගිහිල්ලා දඟලන්න නැතුව බය නැතුව සමබරපාවේ ගන්න පුළුවන් නම් කඹේ ඇවිදිනා වගේ යාට විතරක් නිවන අරමුණු වෙනවා. නැත්තම් කාම ලෝකෙම අරමුණු. මෙතන ගියාට පස්සේ තක්කු මුක්කු තියෙනවා නම් සැක තියෙනවා නම් අසරණ ගති පාළු ගති දැනෙනවා නම් ඒ කියන්නේ අසත්පුරුෂයි. අපේ හිත තාම අසත්පුරුෂයි. මොකද කාමෙටමයි යදින්නේ. හැබැයි මෙතෙන් යන්නේ හුඟාපින් ඇති ඇත්තෝ. එසේ මෙසේ පිනකින් නෙමෙයි මෙතෙන් යන්නේ. නමුත් 100ක් වගේ chance එක තියෙන එක්ක නිවන තෝරන්න පුළුවන් එක්ක නැත්තම් පුරුදු කාම ලෝකේ තෝරන්න පුළුවන්. මේ භාවනා කරන අය උඟෝ දෙනෙක් කොතෙන්ද අනිවාර්යයෙන්ම යනවා. ගියාට 100%ක්ම ආපහු කාම ලෝකේ තෝරා ගන්නවා. දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. එහෙම නැත්තම් නොදන්න කණවැන් දන්න කණවැන් දන්න නොදන්න දීකට වැඩිය පුරුදු කණවැන් දුම හොඳයි කියලා සිංහල කතාවක් තියෙනවා. නිසා පුරුදු කණවැන්දුම හොඳයි. හැබැයි කණවැන්දුම වෙලක් තියෙන කසාද ඇරිලා. දැන් ඒක හුරු වෙලා. ඊට පස්සේ කියනවා අනේ අවුන් නැති අලුත් කසාද ඕනේ නැහැ. මොන නොදන්න දීකට වැඩිය පරණ කණවැන්දුම හොඳයි කියලා. ඒ කණවැන්දුම කියන්නේ කාම ලෝකේ තමයි. ඉතින් මෙතෙන් යන්න ඒක යොමු කරවන එක අර ඔය මේකේ ගෝපාලක සූත්‍රයේ තියෙන්නේ පීතං ජානාති කියලා හරක් යොමු කරාට බිව්වද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආරක් යොමු කරන එක ගෝපාලට කර දෙයි බොන එක කරන්න බෑ. ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන ආප්තෝපදේශයක් හැටියට කියනවා අශ්වයා වතුර එක ළඟට ගෙනියන්න පුළුවන් බොන එක අශ්වයාගේ වැඩක් කියලා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අපි වතුර ළඟට ගෙනියලා තියෙනවා. ගෙනිච්චට අපිට ඕනේ කමක් නැහැ වතුර බොන්න අපිට ඕනලා තියෙන ආය ගොඩට යන්න. ඉතින් මොකද කොරන්නේ? ඒක හරි නරිබණගේ හොඳ සින්දුවක් කියනවා මේ දුව දෙන්නම් කිව්වා හින්දා අපි දුව දුන්නා. දෑවැද්දත් තිල්ලු හන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි හේරම දුන්නා. බෑනා ඒවා අපහු දුන්නා. ඉතින් අපි මක්කරන්ද වරෙන්දු වේ ගෙදර යන්න කියලා නිවන ඉල්ලපු නිසා දෙනවා. ඉතින් බෑනා එපයි කියනවනම් මොකද කරන්නේ? ඉතින් නිවන බොහොම කනගාටුවෙන් ආපහු යනවා. අපි බොහොම සාදරයෙන් කාම ලෝකෙට වැටෙනවා. මේ අතරමැද තැන තමයි ඔය නැස්චාත්‍ය අරමුණු කරන දැන. අජාතේ අරමුණු වෙන තැන ඒක අපේ හිතන්නේ අපේ කම්බිනේෂන් එක නෑ ඒක. ඒක අහම්බයක්මයි, ඒක ඉලෙක්ට්‍රික්මයි, ඒක ගඟ දිගේ ඉහළට යෑමක්මයි. කවදාකව කල්පනා කරලා ඉන්නේ නැති එකක්. කල්පනා කරලා ඉන්නේ නැති නෙවෙයි උපක්‍රමෙන් ගිහිල්ලා දැම්මත් පිළිගන්නේ නැති එකක්. එතනයි අපි මේ අපේ කල්පනා ශක්තිය ඇත්තටම අපේ අභිවෘද්ධියට වැඩ කරන්නේ නැද්ද කියන එක පැහැදිලිවම අභියෝගයට ලක් වෙන තැනක් ඒක. මෛත්‍රී චේතෝ විමුක්තිය කෙටියෙන් පහදා දෙන්න. මෙතන මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා අදහස් කරන්නේ මෛත්‍රී ධානය. එහෙම නැත්නම් අර තාවකාලිකව හිත නීවරණයන්ගෙන් තොර වෙලා පරසත්තාණං හිතාන භව ලක්කනා කියලා අන්සතුන්ගේ හිතසුව සැලසීම ආහාරයක් වෙනවා. ඒක මේ ඕජාවක් බාටපත් වෙනවා. ඉතින් සීල සත්‍යයන් කෙරේ හිතසුව පැතිරීම කියන එකේ හිත নিমগ্ন වෙනවා. අපි කියනවා ධානයට සමාදිනවා කියලා. ඒක මෙත්තා චේතෝ විමුක්ති කියලා සඳහන් කරලා තියෙනවා. කාමරාගයේ හේවණල්ලක් හේවණල්ල රූප රාගයේ ලෙසත් රූප රාගය නොමැති තන විභවය එවත් රූප රාග නොමැති නිසා ඇතිවන පටිගය අරූප රාගයේ ලෙසත් දේශනෙදි පැහැදිලි විය. පංච නිවන ධර්මයේ යටපත් කරමින් උපදවා ගන්නා ධ්‍යාන තුලත් නැවතත් පටිගය ඇතිවන්නේද ධ්‍යානලාභියෙක් නැවතත් නිවරණයට යට වූහොත් ධ්‍යානයේ පිරී යන බව අසහ ඇත. එසේනම් රූපාවචර අරූපාවචර භ්‍රමතල යන්නේ කල්පගණන් ආයු ලබන්නේ කෙසේදයි දැනගැනීම පිණිස පමණක් පහදා දෙනමින් ඊතා යටහත් ඉල්ලා සිටිමි. ක්‍රමයෙන් ගියොත් එම් පංච නිවන ධර්මයන් අරපත් කරමින් උපදවා ගන්න ලද ධ්‍යාන තුලත් නැවතත් පටිගය ඇතිවන්නේද? ඔව් ඇත්තටම අපි කිව්වොත් ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ලෙඩා සී නැති කරන්න ඕනේ. ඒක ඔපරේෂන් එක ඇහැටි. ඔපරේෂන් එක වෙලාදී සී එන්න ඉඩ තියෙනවා. සී ආවොත් කරන්නේ ආයෙත් දෙනවා ඉන්ජෙක්ෂන් එක. සී නැති කරලා යන එක නවත් මං සිද්ධි කීපයක් දන්නවා. ඒ රෝගියා පෙරලිකාරී. යාට සී ඇවිල්ලා කපනවා තේරෙන කරබන ඉන්නවනේ සී නැතුව වගේ. සී ආවට පස්සේ දොස්තර ෂේකන් කරලා කියනවා මං අතන ඉඳලා 100න් හිටියේ කියලා. දොස්තර කොහොමඩක්වත් පිළිගන්නේ නැහැ මේ වගේ කපද්දි කරද්දි 100න් ඉන්න පුළුවන් කියලා. ඒතකොට කියනවා තියටර් එකේ වෙච්ච කතාවල් ටික තේරම කියනවා. එයාට ඕන වෙලා තියෙනවා ඔපරේෂන් එක යද්දි 100 පීටව ගන්න. ඔය වික්‍රමාරච්චි වේද මහත්තයා ඉන්න කාලේ ඔය ඇහි සුද කැපිල්ල කරනවා පණ තීද්දි කපන්න. හේතු කළා කියනවා දඟලන යකෝ පුරුෂ දහිතේ පිහිටව ගනී. ඔපරේෂන් එකක් කරනකොට හෙල්ලෙන්නේ නැතුව ඉන්න බැරිද කියලා බැනලා සුද කපනවා. අපේ හිතේ භාෂණය කරන එකක් ඉංග්‍රීසි ක්‍රමයට සුද්ධ කපල ලෙන්ස් එක දාලා අනිත් එක සිංහල ක්‍රමයට වික්‍රමනාච්ච මහත්තයා සුද්ධ කරලා තිනවා. වේදනයිලු ඒ වුණාට තරවටු කරනවා. තරවටු කරලා පන පිටින් කපනවා. ඒ වගේ මේ ධානය කියලා කියන්නේ හිරිවට්ටගත් අවස්ථාව නමුත් සිහිය එන්න ඉඩ තියෙනවා. ආවොත් ඕන කෙලෙසක් එන්න පුළුවන්. රාගයත් එන්න පුළුවන්. එක තැනක සඳහන් කළා තියෙනවා එහෙම ධානලාභියෙක් හිමාල පර්වතයේ ඉඳලා ඒ ධානයේ අභිඥාවකින් අහසෙන් යනකොට විලකට බැලලා මල් නෙලමින් සෙල්ලම් කරන මල් කුමාරියෝ ටිකක්. තරුණ වයසේ කෙල්ලෝ ටිකක් සිඳුකී කියන නටනකොට එයා පාට බලනවා. බලනකොටම රාගය ඇති වෙනවා. රාගය ඇති වෙච්ච ගමන් ධානයෙන් පිරීලා තටපිලිසිච්ච කුරුල්ලෙක් වගේ එතරම් ඇදගෙන වැටෙනයි කියලා තියෙනවා. වැටෙන්නේ ඩොග්ගාලා වැටෙන්නේ නැතිලු තටපිලිසිච්ච කුරුල්ලෙක් වගේ එයාට පීනීමේ පියාඹීමේ ශක්තිය නැතුව පාත් වෙන්න පටන් ගන්නවා. අර වගේ ධ්‍යාන උත්කෘෂ්ඨ නිකන් විකූර්ණයක ඉන්න වෙලාවක පවා අරමුණක් ගැටුනොත් කැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට පටිගය කියන එක එන්න ඉඩ තියෙනවා. නමුත් මේ අරුපාවචර භ්‍රමතලයන්හි කල්ප ගණන් ආයු ලබන්නේ කෙසේද කියලා කියන්නේ ධ්‍යානෙ පිරෙන්නේ නැතුව මරණය දක්වා රකින්න පුළුවන් නම් එයාගේ හිත සම්බන්ධ වෙන්නේ ඒ ධ්‍යාන තලයටම තමයි මරණයෙන් පස්සේ. ඊට පස්සේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳ ඩීප් ෆ්‍රීසර් එක දාලා එලෝල් ටිකක් තිබ්බා වගේ එහෙම සීතල වෙලා හිටිනවා. ඩීප් ෆ්‍රීසර් එක වහලා තියෙන තාක්කල් එළවලු වල වැඩිමක් වර්ධනයක් නැහැ. එහෙම තියෙනවා. ඇරියොත් ආය රත් වෙච්ච ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. කුණු වීම නතරලා යනවා. හැබැයි මේ මනුස්ස ලෝකේ දිහා බලන්නවත් කැමති නැතුළේ වෙලා. බැලුවොත් මේකේ පේන්න තියෙන කාමරාග පටික දෙකනේ. ඒ නිසා බ්‍රහ්මේ කවදාකවත් මේක බලන්න කැමති නැති බැලුවොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අර අහසේ පියාඹන ධානලාභියා විසභාග අරමුණක් දැක්කා වගේ මේකේ දෙයක් දකින්න දෙයක් නැහැ. තියෙන්නේ ඔක්කොම මේ අවිශ්චිච්ච කාමයක් රාගයක් ඒ නිසා බ්‍රහ්ම ලෝකේ මේ පැත්තේ හැරිලා බලන්නේ නැහැ කියලා කියනවා. වැළුවොත් වගතුවක් වෙන්නේ නැහැ. මොකද මේකේ නඩු කවදාකවත් ඉවර වෙන්නේ නැහැනේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් ලද්දා ඉඳලා මැරනකොනුයි රාගෙම නැති නිසා ඒ නිසා බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ අපි කතා කරාට ටෙලිෆෝන් එක සයිලන්ස් මෝඩ් එකට දාලා තියෙන රින් වුණාට ගන්නෑ. මතුවට එන භාවනා ගැටලුවට ඔබ වහන්සේ උපදෙස් ලබා ගැනීම අපේ ගැනීම අප අත්‍යවශ්‍යයි. ස්වාමින් වහන්සේට වැඩ බහුල බව හොඳින් දනුවේ. කරදර කිරීමට අකමැති. නමුත් කරුණා කාරුණික අනුකම්පාවකට මේ ප්‍රශ්නෙට සිදුමක් ඉන්නේ මේ ප්‍රශ්නේ නැතුවට ප්‍රශ්න මේ. ඒ කියන්නේ ඉන්න ප්‍රශ්න ඉඩ තියෙනවා ඒක අත්‍යවශ්‍යයි. වහන්සේට වැඩ ඒ නිසා මේක නම් අරින්න එපා ස්වාමීන් ප්‍රශ්නයක් කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ප්‍රශ්න පැති නොවේවා. අපි කරපු පිම්බෙලෙන් අපේ තියෙන ශක්තියෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අනේ ප්‍රශ්න ඇති නොවේවා. ඇති වෙන ප්‍රශ්න ටික කුණු බාල්දියකට දාන්න. දාලා භාවනා කරන එකයි තියෙන්නේ. ඔය ඉතින් තනේ අතාරින්න කැමති නෑ. අර ලොකු වෙලත් තනෙන් කිරිපොන ලරුවෝ ඉන්නේ. අම්මගේ තනෙන්ම එලිලා කිරිපොන. පහු වෙනකොට පහු වෙනකොට පැණිරහයි කියනවනේ. පැටියා මේ රොපු දෙනකින් ගත් කිරි කියලා. ඉතින් ඒකෙම ඉන බත් කාලා හැදෙන්න නැගිටලා තමන්ගේ වැඩක් කරගන්න කැමති නෑ. ස්ථානෙම කීයකට කරන් තියෙන රබර් සූප හොයලා තියන්නේ. භාවනා මගින් ව්‍යාපාදේ දුරු කර ගන්න ආයු අප කෙරේ අනුකම්පාවෙන් පහදා තුන මැනවි. මේ මේ මේ ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ මේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා සම්බන්ධ වෙන්නේ කියලා මම කියනවා මම ඇවිල්ලා හම්බ වෙනවා කියන එකත් මට දැන් ඔප්පු කරලා කියන්න බෑ මොකද ඇවිල්ලා කතා කරලා සමහරට මට විනාඩියෙන් දෙකකින් හම්බෙන්න වෙන්නේ නැහැ. ටෙලිෆෝන් එක නම් ඇත්තටම කරදරයක්. මම ටෙලිෆෝන් මයිලක අඩු ගන්න ටෙලිෆෝන් හයක් තියෙනවා මං හිතන්නේ. නේ? ටෙලිෆෝන් ටෙලිෆෝන්ම හයක් විතර තියෙනවා. මට ඕන කෙනාට කතා කරන්න මට ඕනේ. ඒක මට අත්‍යවශ්‍යයි. හැබැයි එහෙන් එනකොට මේ ටෙලිෆෝන් එක ගන්නකොට අතට ගන්නෙම රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා ගන්න. ඒක නිසා හැබැයි ඊමේල් වලට මම දන්නේ ඒක මොකද්ද කාරණාව කියලා කොහොමඩක්වත් දවසකට පැයක් විතර වගේ මට ඊටත් වැඩි මං දවසට දෙතුන් සැරේ බලනවා. ඒ නිසා ඒකෙන් කරමු. භාවනා මාර්ගයෙන් ව්‍යාපාදයේ දුරු කර ගන්න ආයුරු අප කෙරෙහි කරුණාවෙන් පහදා දුන්න මැනවි. ඇත්තටම ව්‍යාපාදයේ දුරු කිරීමේ ක්‍රම තුනක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. සත්වඝාතනයේ සහ හොරකම් කිරීමෙන් වැළකීම ව්‍යාපාදයේ දුරු කිරීමට වැටෙනවා. ඒ වෙනුවට මෛත්‍රී භාවනා කිරීම සමත භාවනාවට වැටෙනවා. ව්‍යාපාදේ එනකොට ව්‍යාපාදයේ වශයෙන් අඳුනාගෙන මුලමඳාක බැලීම ප්‍රඥා භාවනාවට වැටෙනවා. විපස්සනාට වැටෙනවා. ඒ නිසා භාවනා ක්‍රමයෙන් කරනවා අපිට තියෙන්නේ ව්‍යාපාදේ කියලා කියන තරාව අපි කියනවා වෛරය වෛරේ නැතිකම මෙනෙහි කිරීම අවෛරෝහෝමි කියලා මෛත්‍රී භාවනා කියන එක සමතෝපක්‍රමේ විපස්සනා අධි කරන්නේ භාවනා මතුවේදී භාවනා වෙනකොට ඇති වෙන ව්‍යාපාදේ මේ පටන් ගත්තා මේ ව්‍යාපාදේ ඇති වෙලා තමන් විරූප කරන හැටි එහෙම නැත්නම් මේ ඔක්කොම අවුල් කළා දාන හැටි ඊට පස්සේ ව්‍යාපාදේ ගියාට පස්සේ ආයෙත් ප්‍රകෘතියක් වෙන හැටි මුලැමැදාග දැකීම තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ එච්චරම ලේසි වැඩක් නොවෙන නිසායි ඒ කියන්නේ ඒක බීතිකම් මට්ටමොත් අපිට පහර දෙනවා. ඒක තමයි සත්ව ඝාතනය සහ හොරකම වෙන්නේ. පරිඋත් ทาน මට්ටමෙන් මේ පහර දෙනවා කාම රාගයට පස්සේ ඉන්න ව්‍යාපද නිවරණේ වශයෙන් අනුසේ වශයෙන් උත් පටිඝානුසේ වශයෙන් පහර දෙනවා. ඒ වයිදී ඒ ඒ වෙලාවට සත්ත්වඝාතන හොරකම් වගේ දේවල් වලදී සීල ශික්ෂාවත් නීවරණ වශයෙන් පහළ වෙන පටිගය ව්‍යාපාදයේ මෛත්‍රී භාවනාවිනුත් අනුසය වශයෙන් පහළ වෙන එක විපස්සනා භාවනාවෙන් දැක විපස්සනා කරලා දුරු කිරීම දසනා පහතබ්බ ඇතර මේ ව්‍යාපාදේ නම් දසනා පහතබ්බ වෙන්නේ දසනා පහතබ්බ වල යන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි කාමරාග පටික අයින් වෙන්න අනාගාමී මට්ටමට යනකම් යනවා. සකදාගාමී වලින් දුර්වල වෙනවා. නමුත් එනේන වෙලාවේ ඒක දැකලා හඳුනා ගන්න පුළුවන් නම් සෑහෙන දුරට ඒ මතින් අකුසල් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව රැකෙන්න පුළුවන්. භාවනා කිරීමට ඉඳගෙන එසේ කරගෙන යාමෙන් ටික වේලාවකින් එහාට මෙහාට පැද්දෙනවා මෙන් දැනේ. <coughs> ඉරියව මාරු කර නැවතත් පටන් ගත්තත් ටික වේලාවකින් එසේම දැනේ මේට හේතුව කුමක්දයි කියා දෙනු මැනවි මෙහෙම නෙවෙයි අපිට මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා නම් හේතුව නෙවෙයි මේ මොකද්ද කියලා දැනගන්න ඕනේ එකක් භාවනා වැරදිලා පිටපොට යෑමක්ද නැත්නම් භාවනාවේ දියුණුවක්ද කියන එක මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ භාවනා වැරදිලා පිටපොට යamak කියන සැක මතයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. නමුත් 100%ක්ම අවස්ථාවක් තියෙනවා භාවනා හරි ගිහිල්ලා වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා පෙන්වන්නේ මේ කය පැද්දිල්ලෙන් තමයි. උලඟට වැන්න පහන් දැල්ලක් වගේ, උලඟට හෙලෙන අඹ දැල්ලක් වගේ, උලඟට පටපට පටවට ගහලා කොඩියක් වගේ මේ චලන ක්‍රියාත්මක වෙනවා. ඒ චලනවලත් අංශුමාත්‍ර චලන නෙවෙයි ඔය පෙන්වන්නේ කලාප වශයෙන් වෙන චලන. ඉතින් ඒක එනකොටත් මේක මගේ ශරීරයයි හෙල්ලෙන්නේ මේ අතයි මේ කටයි මේ බඩයි කියලා සම්මුතිය ඔකට දාගන්න ගියොත් මේක බාහනට අවුලක් වෙනවා බාහනට කරදරයක් වෙනවා හිසකක්මක් වෙනවා මේ සැලෙන බව මේ සැලෙන ස්වභාවය මේ සැලෙන ගතිය මේ සැලෙන සැලෙන භවයේ අත්‍යන්ත ලක්ෂණය කියලා එක භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ වශයෙන් බලනවනේ මම සැලෙනවා කියන එක නෙවෙයි තේරුම් අරගන්නේ සැලීම දක්කනවා මගේ කය තුලින්. නැත්තම් සැලීමේ ලක්ෂණයක් මේ පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණයක් කියලා. එතකොට නම් භාවනාවේ දියුණුව. ඒ නිසා මේක මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. සමහර වෙලාවට මේ ශාරීරික දුර්වලකම් ලෙඩ රෝග නිසාත් වෙන්න පුළුවන්. භාවනාවේ දියුණුව නිසා වෙන්නත් පුළුවන්. භාවනාවේ දියුණුව නම් අරමුණ දැක දැක තමයි සිද්ධ වෙන්නේ. ඒකයි අපිට තියෙන අරසාව. මූල කර්මස්ථානයේ ගනුදෙනු කරද්දී කොහොම කෙරුවක නඩත්තු කරන්න බැරුව මේක චලනය වෙනවා. හරි ලස්සන වචනයක් ඒකට සරුවචනසේ පාවිච්චි කරනවා අසම්පජාන කාය සංස්කාර කියලා. අසම්පජාන කාය සංස්කාර කියලා කියන්නේ අපි දන්නෙත් නෑ අපේ පාලනයටදිකුත් නෑ අත වැඩ කරන්න ගන්න. ඒකට සාමාන්‍ය භාවනා නොකරනකොට මේක දැක ගන්න පුළුවන් තැන තමයි බබාලන් දියාගත්තට පස්සේ දඟලන්නේ. බබාලා නිතරම බුදියාගෙන මේ දඟලනවා. ඒ දඟලන්නේ මොකද මේ වර්ධනේ ඇඟේ වැඩිම සිදු වෙනකොට චලන සිද්ධ වෙන නිසා. ඒ නිසා ඒවට කියනවා අසම්පජාන කාය සංස්කාර කියලා. ඉතින් මේක භවනාදී දකින්නේ අපි බබෙක් වෙලා තමයි. අපි ආයේ බහින්න ඕනේ බබාගේ මට්ටමට බැහැලා ඒ වගේ මුලැමැදාක දකින්න මේක මගේ කට මගේ බඩ මගේ නහය කියලා සම්මුතිය දාන්න එපා. සැලෙන බව, සැලෙන ගතිය, සැලෙන ස්වභාවය, මේ සැලෙන අත්‍යන්ත ලක්ෂණ මේ වායෝ ධාතුව කියලා දැනගත්තොත් ඒක ලොකු සංචාර පොතේ ලියලා තියෙනවා මේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි කියලා. වායු ධාතුව අපව හොල්ලලා පෙන්නනවා. තේජෝ ධාතුවම රත් කරලා පෙන්නනවා. පඨවි ධාතුව අපවම බර ගතියෙන් පෙන්නනවා. ආපෝ ධාතුව අපවම වැగిරෙනවා පෙන්නනවා. ඉතින් වැగిරෙන්නේ මේ මොකද කියලා බලන්නයි බෙහෙත් කරන්නයි නෙමෙයි කරන්න තියෙන්නේ. මේ අසවලයි දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා ආපු ධාතු ලක්ෂණේ අඳුර ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔයත් චලනයේ දැනෙන තැනට එන්න ඉස්සරින් ස්වාමීන් අර ඔබ වහන්සේ කියපු විදිහටම හිත හිත සංසිඳෙන්න ඕනද ආශ්වාසය? එහෙම ඉස්සල්ලා නම් වෙන්නේ හරියටම ක්‍රමයට තමයි. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ මේක වෙලා තියෙන්නේ ඇත්තට මේක හැම වෙලාවෙම අපේ තියෙනවා දැනගන්න තරම් හිතේ ඒකලාශයක් නැතිකම. අපේ හිත සුසර වෙන්න ඕනේ. අපේ හිත ප්‍රනීත වෙන්න ඕනේ මේ සියුම් දේවල් දකින්න. ඉතින් ඒ සියුම් දේවල් දැක්කට පස්සේ තේරෙනවා මේක කාගෙත් කොයි වෙලාවෙ සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක අපේ හිත මෙහෙ නෙමෙයි තියෙන පිටනේ බලබලයි. අපි අනුන්ගේ රූප බලනවා අනුන්ගේ ශබ්ද අහිනකොට මේක වෙන දේවල් දන්නේ මේකට මේ හිත දාලා බලනකොට මේක ස්පාසු නැතුව නලිය නලිය තියෙන. මේක කිසිම ඉසුඹලන්න වෙලාවක් නැතුව නලිය නලිය තියෙන සමහරවිට දැනගෙන හිතලා කරනවා සමහරවිට නොදැන අචේතනිකව සිදුවෙන දේවල්. නැත්නම් ඇත්තටම ඒව සංසිඳුනොත් මැරුණා තමයි. භූත ලක්ෂණය කියලා කියන්නේ සතෙක් භූතයෙක් වෙනවා කියලා කියන්නේ නලියන ගතිය තමයි. ඒ නලියන්නේ නැත්නම් ඉවරයි. ඉන්න තාකල් නලියන. ඉතින් ඒක පේන්නේ නැත්නම් මොකද අපි පිටනේ බලබලයි. එක දවසක ඒක දැක්කට පස්සේ භවනාදි දැක්කට පස්සේ ආයෙ දවසක එක පාට වෙන වැඩක් කරගෙනනකොට තමයි තේරෙන්නේ ඉඳ පටන් තියෙනවා අසම්පජාන වචී සංඛාර වර්ගයක් තියෙනවා කාය සංඛාර වශයක් තියෙනවා මනෝ සංඛාර වර්ගයක් තියෙනවා අපි මේ රූකඩේ හිටියට වැඩ යනවා හීනෙන් දඟලනවා. එහෙම නැත්නම් අපිට ඕන නැති වචන කියවෙනවා ඉඳපු ගමන් දඩස් ගාලා ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියා කියලා වැඩක් සිද්ධ වෙනවා. කයත් නිකන් අර අපේ අර නෑන කෙනෙක්ට ඔව් නෑන තමයි කවුරු හරි බෙරයක් ගන්නකොට නැට වෙනවා. හරි දක්ෂයි බෙර ගන්න. සංගීත කරන්නේ. කොහේ හරි බෙරයක් ගන්නකොට ඒ තරුණ ළමිසෙයි කියලාමයි කියන අනේ මල්ලි හරි වැඩේ ඒක. ඒ තාලෙට මේ නටනවා මෙයා. රිමෝට් කන්ට්‍රෝල් එක වගේ. ඉතින් කාගෙත් ඔහම තමයි. ඒ නෑනගේ විතර නෙවෙයි කොයි නෑනගෙත් එහෙම තමයි. ඒ ඒ නලිය ගාන නලියනකොට ඒ කවුරුත් ඇදිලා යනවා ඒකට. ඒක කියන ඔකෙස්ට්‍රා එකක සංගීත භාණ්ඩය ප්ලේ කරන මිනිස්සු ආවේ නැතු අනික් කට්ටිය ඔක්කොම ප්ලේ කරනකොට අර භාණ්ඩේ නිකම්ම ටියුන් වෙලා ඒ ඒ රිද්ම් එකට මේ මියුසික් එක දෙනවලු. අනිත ඔක්කොම මේ මුළු හෝල් එකම බේස් වුණාට පස්සේ ඒ උපකරණේ අරකින් ভাইබ්‍රේෂන් එක ගන්න ආපහු දෙනවා. ඉතින් වගේ අපි ඉන්න ভাইබ්‍රේෂන් එකේ තියෙන්නේ මොකද්ද? ඒක අපි ඇඟට වැදිලා ඒක කන්ඩිෂන් වෙනවා. කන්ඩිෂන් වෙලා භාවනාවෙම නෙවෙයි ඊට පස්සේ ඉඳපු ගමන්ම තේරෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් නෙවෙයි නිකම්ම තේරෙන්න පටන් අර ගන්නවා. එදාට තමයි තේරෙන්නේ මේ ශරීරයේ අපේ පාලනයක් කරත නෙවෙයි තියෙන්නේ. මේක මේ අපි ණයට ගත් එකක්. කොටින්ම මේ මැෂින් එකේ හෑන්ඩ් බුක් එකත් එක්ක නෙමෙයි මැෂින් එක හම්බෙලා තියෙන්නේ අපිට. අපි අර මේ බොත්තම් මීට ගන්නට අරින් එකක් දඟලනවා මෙහෙන් එකක් දඟලනවා ඉතින් කට අරගෙන බලන ඉන්නවා. අර ස්පේස් ඔඩිසි එකේ අන්තිමට කම්පියුටරේ මිනිස්සයා ජය ගන්න තැන පෙන්වන කතාවක් තියෙන්නේ මේ ආතසික්ලාග් එකේ. ඒ වගේ මේ මැෂින් එක වැඩ කරන්නේ අපේ එජෙන්ඩා එකටත් නෙවෙයි. අපි සර්කිට් එක දන්නෙත් නෑ අපිට ওই තියෙන බොත්තම් මිරිකනවා අපි. ඒ නිසා කියලා තියෙනවා කම්පියුටර් කීබෝඩ් එකක් උඩ වඳුරන්ට රිලවුන්ට නටන්න දුනොත් කවදා හරි උන් ඔත්තන් තද කරලා තද කරලා E mc2 කියලා ගහන්න ඉඩ තියෙනවලු. අසීමිතව ගහනවනේ. ගහනකොට අයින්ස්ටයින් මුල්ලේ. ඌ කෙලිම කම්පියුටර් ගහන්න පුළුවන් ඒ කම්බිනේෂන් එකේ ඒ සමීකරණේ වදින්න ඉඩ තියෙනවා. ඌ කරන්නේ කීබෝඩ් එකට නටන එක. ඉතින් අපිත් නටන්නේ එහෙම තමයි. ඉතින් අපි මොන ඉක්වේෂන් එක වදිනවද කියලා බුදුහාමුදුරුවෝ තමයි පේන්නේ. අපිට පේන දවසේ නෝන අපි නිවන් දකිනවා. භාවනාවන්ගෙන් සක්කාය දිට්ඨිය අඩු කරගන්න කෙසේද? ගී ජීවිතයේ ඇති යුතුයකම් නොපිටලා ඉටු කිරීමට අවශ්‍ය බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවින් කෙලෙස් ඇතිවීමක් එයින් සිදුවන්නේදයි පහදා දෙන්නට මේ බුදුහාමුදුරන්ගෙන් අහන්න තිබුණු ප්‍රශ්නයක්. මොකද බුදුහාමුදුර කියපු කොයි එක නැතුණත් ගී ගෙදර කටයුතු කරන්න කියන එක නම් හොඳට මතක තියාගෙන තියෙනවා. ජීවිත අතු නොපිරිහෙලා කළ යුතුයි කියලා බුදුහාමට වැරදිලා කියපේක හොන්දට පපුවේ කොටාගෙන ඉන්නවා. අර කියව 84000ක් ධර්මස්කන්ධෙම ඒක ඕනේ. ඒකල කියලා අහනවා මේක කරනකොට කක්ක ගෑවෙනවද කියලා. අනේ මේ ගීකම රැක ගන්න ගන්න ප්‍රයත්නයක උත්සාහයක තරම දකින්නකොට මේ ගිහියන්ගේ වැඩපිළිවෙල අම්මුම විකාරයක්. මොකද හැම එකටම ඉස්සලා කියන්නේ මට මේ ගිහිගේ ඉඳගෙන භාවනා කරන්න බැරිද? ගිහිගේ ඉඳගෙන රහත් වෙන්න බැරිද? ගිහිගේ ඉඳගෙන පවු නොකර ඉන්න බැරිද? ගිහිගේ නැති ජීවිතයක් හිතන්නවත් බයයි. මේක ඒ තරම්ම නැත්තුවම බැරි රැකිය යුතු දෙයක් වඩ පත් කරගෙන තියෙනවා. කොහොම ආපු එකක්ද මන් දන්නේ. මේ කොහමද මේ ප්‍රශ්නෙට උත්තරයක් මට කියන්න මතක නැතුණා. ඒ කියන්න තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය අඩු කරගන්නේ කෙසේද? ගිහි ජීවිතයේ යුතුය නොපරිලා යුතු කිරීමට අවශ්‍ය වූ බුදුරජාණන්සේ දේශනා කර ඇති බැවිනි. කෙලෙස් ඇතිවීමක් එයින් සිදුවන්නේදයි පහදා තින්නේ. ඉතින් යුතුයකම් කියලා කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම බැදිලයි කියලා හිතා ගන්න. යුතුයකමයි බන්ධනය කියන්නේ ඒකම වචනේ. ඉතින් අපිට ඕනේ බන්ධනේද විමුක්තියද කියලා දෙකේ එකක් අරගත්තොත් ලේසි. දෙක ඇල්ලුවොත් අර බයිපෝලා නැත්තම් ෂිසොෆෙනික් කියන මානසික රෝගයට වැටෙනවා. දෙපැත්ත දෙක ඇල්ලුවොත් මානසික රෝගයක්. එක පැත්තක බන්ධනයක් අල්ලනවා එක පැත්තක විමුක්තියක් අල්ලනවා. ඉතින් ඊට පස්සේ මේ ඇඟ කොහෙන් හරි මේක තණ්හා සමාධි කරන්න එපායි. කවදා හරි දෙක එකතු වෙච්ච දවසේ තමයි ගමනක් යන්නේ. ඒක නැත්තම් මේකේ ඉලහරකයි මීහරකයි එකතු කරගෙන හාන්න හදනවා වගේ ඉලහරකා මඩට ගොඩට අදිනවා මීහරකා මඩට අදිනවා. ඉතින් නගුල යන්නේ කොහෙද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා අර මේ මේකේ හාස්‍යයක් මතු කර ගැනීම සඳහා මට මතකයි මම පොතක් කියනකොට කියවලා තියෙනවා රාජනීෂ් ඕෂෝ කියවලා තියෙනවා. අමාරුම භයානක මිනිහෙක්. මනුස්සයා මලා පුදුමාකාර ලස්සන කතා. එයා කියනවා මට අවස්ථාවක් කවුරු හරි දුන්නොත් මේ බුදුහාමුදුරෝ මේ පුතඥේ කවුරු එක්කද කතා කරන්න කැමති කියලා. මං කවම කවදාකවත් බුදුහාමුදුරුත් එක්ක කතා කරන්න තුළු වැඩක් නැතුව ගීයත් එක්ක කතා කරනක ඒ තරම් විචිත්‍රයිලු. මේ කියූප එක මේ නෑ කියන. මේ තරම්ම කෙලෙස් ඉඳගෙන මැරෙන්නකම් අඬනවා කොහොමද සක්කාය දිට්ඨි නැති කරන්නේ කියලා. ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා අර කත ගන්නවා ආයෙසරයක්. ඉතින් ඒ කියනවා මම කවදාකවත් එහෙ විගේ බුදුහමසුගේ කතා කරලා වැඩ නැහැ චතුරාර්ය සත්‍ය කියයි. උදෙත් ඇහුවොත් ඒකමයි හැන්දෑවෙත් ඒකයි. ඉතින් ඕක අහන්න දෙයක් නැහැ. කතා කරනවා මම කතා කරන්නේ මට ඔප්ෂන් එක තියෙනවා නම් ගීයක එක තමයි ඒ තරමටම ගීයගේ ජීවිතයේ විහිංපල්. ජීවිතේ මල්. ඒ අයිතිය තමයි රකින්න හදන්නේ. ඒ ඒ ගීකම තමයි රකින්න හදන්නේ. ඉතින් අනුකම්පා කරන අර ඉතින් වෙලා තියෙන මගේ පැත්තට කවුරුත් නැති ඉඳන් මේ මෑණිවරු දෙන්න විතරයි ඉන්නේ වැඩි කතා කරොත් එහෙම ඡන්දෙන් පරදිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පෞද්ගලික ප්‍රශ්නයක් හේින් පළමු කොටම සමාවයිදිමි. වංශ කැමැති නම් පමණක් පිළිතුරු දෙන සීකව වහන්සේම සඳහන් කරපදී විශ්වවිද්‍යාලයේ බෙහෙවින් ආවේකාරී විප්ලවවාදී චර්චාවක් ගත කළ ඒ තරුණයාට සසුන්ගත වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගයට යොමු විට හේතු වුණේ කුමන කරුණොද මේකට හේතු උනේ අ හේතුව කියලා තමයි කියන්නේ. සසුන්ගත උපත නිර්වාණගාමී ප්‍රතිපදාවට ඍජුවම යොමුට විශේෂයෙන් මඟ පෙන්වීමක් ලැබුණේ ඒකනම් ගුරු ආමතුරුන්ගේ ගතිය ප්‍රශ්නේ මෙසේ යොමු කිරීමට වර්තක් සිදු කළායේ හිතන්නේ සිදු කළායේ හිතන්නේ নমස්කාර පූර්වකව සමායතු නෑ මේක මන් දන්නේ මං හිතන්නේ මේක කිසි එහෙම පුද්ගලික කෙනෙහිල්ලක් තියෙනවා කියලා මම මම මේ ප්‍රශ්නේ මෙමය මම මතු කරන්නේ ඒ ඔයි කියන මේ විශ්වවිද්‍යාලේ ඉනකොට විප්ලවකාරී ආවේගකාරී දවස්වල මට තිබුණු එකම විහිළුව එහෙම නැත්නම් මුසලිසුට ලක් කරන්නේ සංඝයාමයි. එකම විනෝදාංශෙ මේ සංඝයාට බයින එක. කවුරු පන්සලට ගියත් කොහේ ගියත් කොනක් අරගෙන තමයි එන්නේ. වැඩිම බයින එක පත්‍රයක් බැලුවත් එච්චරමයි. ඒක නිසා මේ මම යනවා ඔය විශ්වවිද්‍යාලේ ඩ්‍රාමා ෆෙස්ටිවල් එකට ගියාම රුපියල් 10ක් විතර දීපුවම ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ඩ්‍රාමා ඔක්කොම බලන්න පුළුවන් දවසින් දවස. ඉතින් ඒක එක පැත්තක් තියෙනවා සංඝයාට වෙන් කළා. ඉතින් ඒකල්ලෙල අපි මං ඉතන ගෙදර එනකොට හතම හතම තුන් කාලක් හතම විතර එන්න ඕනේ අපෝ. එනකොට පන්සල් වල ඉන්න කොහොම ආතුරු නාටකම් බලලා දැන් යනවා. ඉතින් මම පිටිපස්සෙන් යනකොට මම හයියෙන් පාර මැද නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී ධික්ඛාපදං සමාදියාමි කියේ. පිටිපස්සේ එන්නකම ඕක කී කියන්නේ. මගේ වැඩේම මට හම්බෙච්ච කට්ටියත් ඒ වගේ. මම කියන්නේ සංඝයා වහන්සේලා කරේ ඒ ඒකට මම ඉතින් සංඝරත්නයේ සමාව ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ මම ඩිල්ලඹින් දැද්දි ඒක ගිහි භාවනා මධ්‍යස්ථානය සංඝයාට පලාතර එන්න දෙන්නේ නැහැ. ඊතිබුණ භාවනා මධ්‍යස්ථාන. අන්තිමට මම ඒකේ ඉන්න වෙලාවේදී මම පොඩි විප්ලවයක් දාලා ගිහි භාවනා මධ්‍යස්ථානයේ කපල භාවනා මධ්‍යස්ථානය කෙරුවා. ගිහි කියන එක කඩලා දැම්මා. කඩලා දාලේ වල මම තව මාස ගාණකින් පැවිදි වෙනවා කියලා ප්‍රකාශයක් කරා. ඒකට මුළු භාවනා මධ්‍යස්ථානයේ දුක මෙච්චර සංඝයාට බැනපු උඹ දැන් කොහොමද මහාන වෙන්නේ කියලා. කොහොමද හිත හදාගත්තේ කියලා නැවතත් ගිහලා මේ වගේ සංඝයාගේ ඉන්න ඉතින් මං කිව්වේ මෙච්චරයි මගේ වෙනසක් ඇති වෙලා තියෙන්නේ සංඝයත් මිනිස්සුયો කියන හැඟීම විතරයි මයි ළඟ දැන් තියෙන්නේ. වැරදි කරන එකකින් ගිහි වුණත් පැවිදි වුණත් පරි වුණත් කරනවා. ඉස්සර මං හිතුවේ සංඝයා කිව්වට පස්සේ වැරදි නොකරන අනිවාර්යයෙන්ම සුද්ධ සත්තු జాතියක් කියලා. මේ මිනිස්සුયો කිව්ව කොහොමඩක්වත් ඒ අදහස පිළිගන්න බෑ මොකද මම ඒ තරම්ම පහර දෙන්නේ එලවෙලව පහර දීලා තියෙනවා මේ සංඝයාගේ අඩුපාඩුකම් වලට ඉතින් මං කව මම මේ ගැන ගොඩාක් කල්පනා කරා. කල්පනා කළා මේ බුදුරජාන් වහන්සේ හිඟාගෙන කාලා ජීවත් වෙන්න හදලා තිබුණ ක්‍රමයනේ මේක. සල්ලි හම්බ කරILLක් නැහැ. බය නැතුව හිඟාන කනවා. ඊළා කාලය ගත කරනවා ආධ්‍යාත්මය සඳහා මම try කරා බැංක් account එකක් දාලා සල්ලි අතට එන්න හදන්න. ඒකෙත් මං අසාර්ථකයි කියන්න බෑ. හැබැයි මට භාවනා කරපු පැවිදි වෙච්ච නැති ගිහි කෙනෙක් කිව්වා හරියන්නේ නැහැ. ඔය වැඩේ කොහොමනක්වත් හරියන්නේ නැහැ. ඔය වගේ ගානකින් කරන්න බෑ. ඊනම් උට වැඩි ගානක් තියෙන්න ඕනේ. ඒ උනාට අන්තිමට අනුමත රඳාපවතිලා තියෙන කියලා තී මහත්තයගෙන් ඊට පස්සේ එයාත් උත්තරයක් දුන්නේ නැහැ. පස්සේ තමයි මට දෙන ඕන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා මේ පරීක්ෂණයට යන්න ඕන නිසා. ඉතින් ඒ ටික අහනකොට ඒ නිල්න බින්න කට්ටිය පිළිගත්තේ නැහැ මගේ උත්තරේ. මම කොහොමද මෙච්චර සංඝයාට බැන බැන ඉඳලා සංඝයා කෙනෙක් බාටපත් වෙන්න තීන්දුව කෙරුවේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ මේක මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. කොච්චර අවුරුදු 2600ක් ඈත වුණත් ඉන්දියාවේ නොවි අපි සිංහල උනා සිංහල බුදුහාමුදුරු මොන භාෂාව කතා කරත් උන්වහන්සේගේ තියෙනවා මේ පුරුෂයන් দমনය කිරීම ගුණේ. හැබැයි අපි බුදුන් සරණ යන්න ඕනේ. ගිහිගේ ඉඳගෙන භාවනා කරන්නේ කොහොමද? ගිහිගේ ඉඳලා සක්කාය දිට්ඨි නැති කරන්නේ කොහොමද? ඔය බයිලත් එක්ක කතා කරලා බුදුහාමුදුරත් එක්ක බෑ. කෙලින්ම කැප වෙලා කියන්න ඕනේ මෙන්න ස්වාමීන් වහන්සේ රෙද්ද තියෙනවා පුළුවන් නම් හොදලා දෙන්න කියලා කමක් අල්ලගෙන දෙන්න එපා. ඒකෝර රෙද්ද ගලේ ගහන්න බෑ. දෙනවනම් දෙන්න ඕනේ රෙද්ද පිටින්ම හොදලා දෙන්නයි කියලා. ඉතින් ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝවන් වෙනවා කියලා කියන්නේ අපි බුදුහාමුදුර කෙරේ නොසැලෙන සද්ධාාවක්. ධර්මයේ කෙරේ සංඝයා කෙරේ ඇති වෙනවයි කියන එක. ඒකට පොඩ්ඩක් ඉඩ තියාගෙන මේ යන්න ඕනේ මේ ගමනේ. අපි මත මතාන්තර දිනුවයි කියන්නේ අපි පරාදයි. අපේ දින රාමුව කඩෙන්න ඕනේ මේක වීදුරු වීදුරු පොළවේ ගැහුවා වගේ ලබු ගෙඩියක් පොළවේ ගැහුවා වගේ කුඩු වෙලා යන්න ආරින්න ඕනේ. ඉතින් අපි ආ රාමුවක් තියාන මේක කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ කොහොම හරි බලනකොට මගේ පැත්තෙන් බලනකොට උනත් පිටකෙනෙක් මහදියා බණ්ඩ බැලුවත් සම්පූර්ණ මැරිලා උපදිච්ච ජීවිතයක් තියෙනවා. හිතා ගන්නවත් බෑ මේ කොන්දේක එකතු කරන්න පුළුවන්ද කියලා. ඒක මට පේනවා මේ ඇත්තෝ කවුරක්වත් දන්නේ නැහැ මං කවුද කියන එක. ඉස්සර හිටපු කෙනෙක් මම දැන් හම්බුනාට පස්සේ ඒ මිනිස්සුගේ මූණ නිල් පාට වෙනවා කහ පාට වෙනවා රතු පාට වෙනවා දික් වෙනවා කොට වෙනවා ඇස් දෙක ලොකු වෙනවා ආයෙ පුංචි වෙනවා ඉතින් බලනිනකොට මට පේනවා අය අර ගත කරපු අවුරුද්දක් පහස දිරව ගන්න තියෙන අමාරුව. ඉතින් ඒක නිකන් මේ මගේ මූණ මට පේනවා වගේ ඉතින් පව් කියලාත් හිතෙනවා. එහෙනම් මං වගේ එක ආත්ම දෙකක් එක ජීවිතේ ජීවත් වෙන්න ඕනේ නම් මේක තන්නේ කර සෙල්ලක්කාරකම් කරන්න ඕනේ. මේක සෙල්ලමටම ගන්න ඕනේ. වැඩිය සීරියස් ගන්න යන්න එපා. සීරියස් ගත්තොත් මොකක්වත් කරන්න වෙන්නේ. ඒ නිසා මේක අර ළමා ජීවිතේ පුංචිම් පුංචි කාලේ අපි ළඟ තිබුණු අම්මට ඕන නම් ඇඳුම් අඳපන්. අම්මට ඕන නම් කන්න දීපන්. අම්මට ඕන නම් මූණ හොදපන්. අම්මට ඕන නම් දත් මැදපන්. ඒ අම්මකට. ආන්න මේ වගේ ඉන්න පුළුවන් නම් සබා ධර්මයේ සියල්ල කර දෙනවා. ඒ කාලේ අම්මා අඩුවක් තියන්නෙත් නැහැ. මවුන ඕනෙන් කරලා දෙනවා. අපි කරගන්න ගවතන් ගත්ත ගම උඹම කක්ක කරලා පස්සේ පැත්ත හොදගනින් කියනවා. පුංචි කාලේ මොන කරන්නේ? ආන්නේ වගේ සබහ ධර්මයේ ඒ කියන්නේ පොළොව මහිකාන්තාවටයි සබහ ධර්මයටයි බාර දෙන්න ඕනේ. එන දෙයකට ලෑස්ති වෙලා. ඒ ඒක ලේසි නෑ. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාසයේ හිත පීටුවා සිටින විට ටික වේලාවකින් ආස්වාද ප්‍රසවාස නොදැනී යයි. ඊට ආස්වාද ප්‍රසවාසයේ අරමුණ ඇති කර ගැනීමට උත්සාහ කරන විට හිස කක්කමක් නැගී ඊට කුමක් කළ යුතුද? එයි මෙහෙම ඒ මේ ලියලා තියෙන නිසා කියත හැකි එවිට ආස්වාද ප්‍රසවාසයේ අරමුණ ඇති කර ගැනීමට උත්සාහ කරනවායි කියලා කියන්නේ මේ අර මේ ගස් ගලවනවට වැඩිය අමාරුවෙන් ගලවන කකුල උඩ දත උඩ නැගලා අදින්නේ. ඇදලා ඉවරලා අර පණුව කාපු දත අර වීදුර උඩ තියෙනවනේ. දැන් කටේ දාගන්න කිව්වොත් මොකද වෙන්නේ? අර මෙතෙක් වෙනකන් මේ තිබුණු දත. දැන් දොස්තර කිව්වොත් මොකක් හරි එකක් නිසා ඒ දත තිබුණු තැනම තියලා අයියෙන් හපන්න කියලා ඉස්සරක් එහෙම. කොහොම හිටියේ? දත ගැන දත යුත්තේ ඔච්චරයි කියලා තමයි ඥානන්ද සාරි කියන්නේ. තියෙනකන් නම් මේක දන්ත කල්යාණේ තමයි. ඒක 32කින් එකක්. ගලවලා එළියට ගත්ත ගමන් ආයෙ තියා ගන්නවා කිව්වහම ඒක තමයි ආනාපානයත් අපි අර දතක් ගලේ වගේ කෙරුවට පස්සේ අපව එතන තිබ්බොත් ඉසේකක්කම බේරුණා ඇති කියලා කිය හැකියි. කුමද්ද කරන්න තියෙන යමක් නොකර සිටීම. යමක් කරලා කළා පුරුදු වෙච්ච අපට යමක් නොකර සිටීම විශේෂ අභ්‍යාසයක් වෙලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ අපි ගිනින පෙත. තවද පරිණක භාවනාදී සමහර වෙලාවට ශරීරයේ පැද්දී වැටෙන්න යනවා. සේ තේරේ සම්බතාව ගැනීමට නොහැක කුමක් කළ යුද්දයි පහදා දෙන්නේ ඉල්ල මේක අපි කලින්ම සඳහන් කරා මේ අපි තුල අපි එක මේ කය පාලනය කිරීමේ අධිකාරී ශක්තියක් හෝ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් හෝ නේවාසික ගතියක් හෝ ස්වාමිත්වයක් හෝ මොකක්වත් නැහැ. අපි සාමාන්‍ය කැමරාවක් ඉස්සරහ ඉදිරිපෙච්චාම පෝස්ට් කරනවා කියලා එකක් කරනවානේ. ෆොටෝ එක ගන්න අපේ මේ hina වෙලා බලාගෙන ඉන්න ගතිය. ඉතින් ඒක පේනම නිින්ද ගියාට පස්සේ. නිින්ද ගියාට පස්සේ මොනම පෝෂයක්වත් කරන්න බෑ. ඒ වගේම භාවනා කරලා හරියට භාවනා යනකොට ඒ වැක්ක ඉරියව පවත්වන්න බැරුව යනවා. වැක්කිරෙන්න පටන් ගන්නවා. ආනේ ඒකේ තමයි තේරෙන්නේ දැන් තමයි භාවනා යන්න පටන් ගන්න. කොහොම හරි මෙහෙම කරගෙන ඉන්න තාක්කල් කිරිලක් කරන එකක් සක්කාය දිට්ඨියක් තියෙනවා. ඒක දිරු වේගන යන්න පටන් ගන්නකොට අර වැක්කිරන ගතිය එනවා සමහරට පැද්දෙන වැද වෙන ගතිය එනවා. ඉතින් ඒක දිහා වෙන්නරලා අසීයෙන් බයෙන් බලන්න එකක් නෙමෙයි තියෙන්නේ සම්පූර්ණ අවදියෙන් මේ කය මගේ පාලනයෙන් තොරයි කියන එක පිළිගන්න දැකගන්න ප්‍රත්‍යක්ෂ කරන විදියට බලන්න ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලොකුම දානේ ජීවිතේ තියෙන. අපි ජීවිත දානේ ශාරීරික දානේ කාය ජීවිත නිර්පේක්ෂ භාවයේ තියෙන්න ඕනේ මේ පරිශ්‍රණය කරන්න. ඒලයි බයලා සංඛාර සැක මේක හරිද වැරදිද කියලා සැකේ තියෙන කවදාකවත් වෙන්නේ නැහැ වැඩි. එතකොට දෙකිටි දහරු හිතක් තියෙන්නේ. දිත්‍යවර හිතක්. ඒ නිසා මේක වැදගත්ම දේ තමයි එහෙම ඉඳදී දෙයකට අවදි වෙන්න පුළුවන්. පූර්ණ අවදියෙන් බලන්න පුළුවන් මේ කය වැඩ කරන්න යාට ඕන විදිහට. එimhe අවදියෙන් බලනකොට ආයෙත් මෙයා නැගිටලා එනවා. ඒ කියන්නේ අවදි වෙනකොට නැගිටලා එනවා කායිකව කරනවට වැඩිය මේ ධර්මතා පෙළ ගැසීම සිදු වෙනවා. ඉතින් ඒක නිසා ඒකට ලොකු ස්වාමීන් වහන්සේ මේක විග්‍රහ කරනකොට කියන්නේම මේක වෙන එක වරක් දෙකක් වෙලා තියෙනවා අනිත් දවසේ ලෑස්තිලා යන්නේ කියලා. මේ යන්නේ පාලනේ නැති තැනටයි නොතේරෙන තැනටයි සියුම් තැනටයි. ඒ සියුම් තැන පාලනේ නැති තැන එහෙම නැත්තම් නොසිතූ දෙයක් වෙන තැන වුණාට මෙතන සතිය පැවැත්තිය හැකි කියන එක තමයි මේකේ තියෙන විශ්ව කර්ම වැඩි. පාලනය කරගන්නත් බෑ. හිතන දේත් නෙවෙයි. Taman අපේක්ෂා කරන දේත් නෙවෙයි. නමුත් ඒ බැල සතිමත් වෙන්න පුළුවන්. එතකොට මේ සතිය සම්පූර්ණ මගෙන් පරිබාහිර දෙයක් මන් දිහා බලා ඉන්නා වගේ පෙන්වන. ඒක තමයි ලොකුම දානේ. අපේ ජීවිතය ගැන ලොකුම දානේ මගේම කය, මගේම ශරීරය, මගේම ආශාවල් පංගෙන් පෞරුෂත්වයේ දීලා දාන. දීලා දාන්නේ මොනවාක්වත් නෙමෙයි යථාභූතේ. ඇති හැටිය දැක ගැනීමේ කැමැත්තේ. ඔබ මම ඔබ වහන්සේගේ ධර්ම දේශයෙන් සවන් දීගෙන ඉන්නකොට හැම වචනයක්ම ගානේම හොඳට අර්ථය මෙනෙහි කෙවි තිනවා. ටික වේලාවකින් මම දම් පාට වර්ණයක් ලයිට් එකක් දාපු වීදුරු පෙට්ටියක් තුළ ශිරවි පනාසන බවක් තේරෙනවා. මම ඉරියව් මාරු කර ඇස්සරීමට ඕන වුණත් අතපය එලීමට නොහැක වීදුරට තදවි ඇති බව දැනෙනවා. ඇසෙන ඇසෙන හැම පදයක්ම පපුව තුළ කිඳාබැස සිඳී යනවා. නැවත ඇසෙනවා සිඳී යනවා. හිත ඊටාම ප්‍රීතියෙන් බනැසුවා. බන අවසානයේ සාදුකාර ජීවිතේ ඉබේ අත්‍යසවි ඇස් දෙක ගන්නවා. ඒ අවස්ථාවේ ධර්මදේශනයේ තේරුණත් ධර්මදේශන අවසානයේ කිසිවක් මතක නැත මේ අස්වාභාවිකද කරුණෙන් පහදා දෙනසේක්වා. ඉතින් මේකෙදී කියන්න තියෙන්නේ මේ වචන ඇහෙනවා අර්ථ දැනෙනවා ඊට පස්සේ ඊට ගැඹුරින් තියෙන දේ වැටහෙනවා කියලා බලනකොට පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ තියෙන උපරිම විපස්සනා කියනට කියන්නේ සෝතවා බදිරෝ යතා කියලා. අහඬ බීරෙක් වාගේ කියලා. කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. අහඬ ඉස්සර එකම තමයි යහුවට පස්සේ. ඒක නිකන් හරියට නොසලකිලින් ඇහුවා වගේ. එහෙම නැත්නම් මේ ඇහුන් නැතුව වගේ. වෙන විදිහට කියනවා නම් අපේ කිසිම ප්‍රතිචාරයක් ගිහිල්ලා නැහැ. ඒ නිසා නිකන් ගල් රූපයකට බණ කිව්වා වගේ. නමුත් අපි දන්නවා 100%ක්ම යෙදිලා ගත කරන්න කියලා. නමුත් මොනම දෙයක්වත් මේ ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ වගේම යමක් දකිනකොට ඒ වගේම ඇස්සත්te අන්දෙක් වගේ කටයුතු කරන්න පුළුවන් නම් ඒවා ජීවත් වෙන චිත්තක්ෂණ අපේ. ලෝකේ ජීවත් වෙන චිත්තක්ෂණ ඉන් එපිට යන හැම චිත්තක්ෂණයකම අංශභාගයි. එක්ක රූපයක් විතරයි. එතකොට අනිත් ඒවා අංශභාගයි. එක්ක සද්දයක් ඇහෙනවා විතරයි අනික නැහැ. මේකෙදි හෝල් මේකට කියන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා. මුළු ශරීරෙම ඇහෙන් කනෙන් දිවෙන් ආසේ ඔක්කොම යෙදිලා ගත කරන්නේ. මේක තමයි ඔය ආනාපාන සංසිඳනකොට අවදියෙන් ඉන්නකොට සිද්ධ වෙන්නේ. එතකොට තමන් අවදියක් තියෙනවා. හැබැයි ඒ ඒ අවදිය බුද්ධ විඳින්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් නෙවෙයි. වෙන වෙන තැනකින් තියෙන පිරිච්ච ගතියක් තියෙනවා. සියල්ලම මේ ප්‍රාග් අවදිය තියෙනවා ඒකේ. කලල අවස්ථාව තියෙනවා. ඉතින් මේක මේ ලෞකිකද ලෝකෝත්තරද මට අයිතිද අනුන්ට අයිතිද පුංචිද ලොකුද කියලා මේ මොනම ව්‍යාකරණයකටවත් අල්ලන්න බෑ. ඉතින් මෙතන තහවුරු වෙන්නේ නැතුව එහා පැත්ත බලන්න බෑ. ලෝකෝත්තර පැත්තට යන්න බෑ. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේක සබකෝලයි. මේක මේ නොහුරුයි. මේක නිකන් මේ අනිශ්චිත භාවයක් ඇති කරනවා. අසරණ බවක් ඇති කරනවා. පදනම් විරහිත ගතියක් ඇති කරනවා. ඒක යන කඩ යන කම්ම ඒ බව දුරු වෙනකම්ම භවනා කරන්න කියනවා පුරුදු කරන්න කියනවා. භාවිත බහුලීගත කරන්න කියලා කියන්නේ මේකට යන්න පුළුවන් ඉන්නේ පෙර කළ පිනක් නිසා සහ පරිපත්‍ය හරි නිසා ඊට පස්සේ අපි කළ යුත්ත තමයි ඒක දහස්වර කරලා ඒක සෙකන්ඩ් නේචර් කියලා කියන ඉංග්‍රීසියෙන් it must be a second nature. අපේ ස්වභාවය වෙන්න ඕන. ඉතින් ඒක සඳහායි අපි අනුග්‍රහ කළ යුත්තේ. කෞර්ණේ ස්වාමීන් වහන්සේ ඔසෝනෝය හිතන විට එසවීම තුළ දැනෙන චලනයේ චලනයාගේ චලනයේ දැනීම යවනෝය යවන විට ඒ තුළ දැනෙන දැනීම තබනෝය තබන විට ඒ තැබීම තුළ පමණක් සිත ඇදී පවතී. ඒ වෙලාවට ලෝකේ වෙනස් බාහිර කිසිවක් නොදැනේ. ඉදිරියට යන්නේ මේ පියවරවල් තුන පමණක් දැනේ. ඒවිට සතිය පවතින්නේ ක්‍රියාව තුළ ඇලිගෙන. මේ දැනීම යහපත් අතටද මේ තව තවත් වැඩි දියුණු කරගත යුතුද අත්‍යර නිවැරදි මගක් පුරුදු කරගත යුතුද ඉතින් සතිය තියෙනවයි කියලා දන්නවනම් මම හිතන්නේ ඊයේ දේශනාදී පැහැදිලිවම මතක් කරා අපි සතියට 100ට 100ක් වගකීම් බාර දෙන්න. සතිය තියෙනවා නම් මොනම විදියකින් ප්‍රශ්න කරන්න එපා මොනම විදියකින්වත් සැක කරන්න එපා. ඒක තමයි සතියට කරන්න තියෙන පෙකෙන වෙලා කපලා දැමීම. ඉතින් ඒක තියේදී අර ලියන්න තියෙන මල්ල ඔබල බලනවා වගේ මේ තවත් අර සැක දානවා කියලා කියන්නේ නීවරණ නැත්තඳ කොහෙන් හරි කඩෙන් ගෙනල්ලා හරි නීවරණ ගෙනත් දාගන්න. සැකේ කියන නීවරණේ දාගන්න. ඉතින් ඒක මේ මුළු ප්‍රශ්නෙම කියනට තියෙන්නේ මේ දැනීම යහපත් අතටද කියලා ඊලා තියෙන මේ දැනීම යහපත්ද කිවනම් හරි. මේ තව තවත් වැඩි දියුණු කරගත යුතුද අතහැර නිවැරදි මගක් පුරුදු කරගත යුතුද? ඒකට උත්තර දෙන්න ඉස්සලා වාක්‍ය ලියලා තිනවා ඉදිරියට යන්නේ මේ පියවර තුන පමණක් නෙවෙයි ඊට සතිය පවතින්නේ ඒ ක්‍රියාව තුළ ඇලීගනේ කියලා. එහෙමනම් මේ සැකේ එන්නේ කොහෙන්ද? ඒ වෙලාවෙ වෙන සැකයක් නෙවෙයි පස්සේ කල්පනා කරලා ආරෝපණය කරපු දෙයක්. ඒ නිසා මේ පස්සේ කල්පනා කරන එක ආරෝපණය කරන වෙලාවේ සතියෙන් නෙවෙයි කියලා තියෙන්නේ. නමුත් ක්‍රියාවට නංගල කොලයක් කරන පෑනෙල් ලියන තරමට යනකම් තල්ලු කළා තියෙනවා. ඒක නිසා සතිය අදාහගන්න සතිපට්ඨානය කරන්න එහෙම නැත්නම් ගෝචර භූමියේ පන්නන්න එපා. ගෝචර භූමියේ පැන්නොත් අනතුරුදායකයි. ඒ නිසා ගෝචර භූමියේ පැන්නීම මේ හුඟක් කලට එන්නේ Tamangen භාවනා සැක කිරීම. සැක කරන්න වටිනවා වැරදිනවා. ඒකයි අපිට තියෙන කණ්ණාඩියෙන් බලනවා වගේ සතිය තියෙනවද නැද්ද කියලා බලන එක විතරයි. සතිය තියෙනවා නම් කෙනෙහිලි කරන්න එපා. ආනාපාන සති භාවනා කරගෙන යෑමේදී නිතර නිතර ඒ හිතවිල්ලක් එක හිතවිල්ලක් ඔස්සේ බොහෝ වේලාවක් තිරදී පවතී. මෙවැනි අවස්ථාවක ගත යුතු පියවර පහදා දෙනමින් নমස්කාරපකෝ ඉලා සිටිමි. නිතර නිතර එක හිතවිල්ලක් ඔස්සේ බොහෝ වේලාවක් සිත රැඳී පවතී. අන්න එහෙමනම් බොහෝ වේලාවක් එක හිතවිල්ලක තියෙනවා. ඒ හිතවිල්ල මොකද්ද කියලා වර්ගීකරණය කරන්න නම් කරන්න ඕන. හරියටම අල්ලගන්න ඕන. හිතවිල්ල අතීතද අනාගතද රාගයටද ද්වේෂයටද නිදිමත පැත්තරද හිත අවුස්සන කුලප්පු කරන පැත්තරද කියලා එකම හිතවිල්ල බොහෝ වෙලා පවතිනවනම් ඒ හිතවිල්ලේවත් ලකුණු දැකගත්තේ නැතුව ඊගාව පියවරක් හිතන්න අමාරුයි. නිසා මේක කමඨාන් සුද්ධ කරනකොට මේ ප්‍රකාශය කරනවා නම් ඒ හිතවිල්ල මොකද්ද කියලා කියන්න වෙනවා. ඒක කියන්නේ නැතුව අමාරුයි මේ මේ ප්‍රශ්න ඉදිරියට විග්‍රහ කරන්න. ඉතින් කැමැති නම් කවුරු හරි ඒ හිතවිල්ලේ අන්තර්ගතය කියනවනම් ඕෆ් කරන්න. වෝල්ටේජ් එක බැස්සවන්න. සමාධිය ඉක්මනින් උපදවාගත හැකි එක් ක්‍රමයක් හැටියට සද්ද නගා වේගයෙන් වේගයෙන් හතර වතාවක් හුස්ම ඉහළ පහළ යන ලෙස ක්‍රමයක් කියා දුන්නා. දෙවන ක්‍රමයක් කියා දුන් නමුත් ඊතා සුළු කාලයකින් සමාධිය ලබා ගැනීමට ටිප් එකක් ලෙස යපට වටහාගත හැකි උනේ නැත. අපකේට අනුකම්පාවෙන් කරුණාවෙන් මේ ටිප් එක නැවත මතක් කර දෙන මෙන් ඉල්ලා සිටි මේක මම හිතන්නේ මේ සුන්ලුම් භාවනා ක්‍රමය ගැන කීප එක වෙන්න ඇති. ඒක දෙවෙනි ක්‍රමයක් වශයෙන් නෙමෙයි මම කියලා දුන්නේ හුස්ම ආයාසයෙන් ගැනීම කරන්න එපයි කියලා යහනපණ කියලා දෙන්නේ. ඒක නිසා එදා ප්‍රශ්නේ නැගුවේ වරින් වර හුස්ම තැම්පත් වෙනකොට ආය ආයාස කරනවා කියලා. ඉතින් මං කියවා එහෙම පිඹින්න යන්න එපා. එහෙම කරන එක වැරදි. නමුත් සුන්ලුම් භාවනා ක්‍රම ඊට හාත්පසින් වෙනස් හයියෙන් හුස්ම ගැනීමෙන්මයි කරන්නේ. ඉතින් මේක මේ ආනාපාන විකල්පයක් වශයෙන් නෙවෙයි මේක කියලා තියෙන්නේ. ඒකත් දැන්ට බුරුමේ පවතින සම්මත ක්‍රමයක්. ඉතින් මේක දැන් අඩු ගානේ ක්‍රම දෙකක් තියෙනවා. දෙකෙන් සුදුසු එක අරගන්න එකයි තියෙන්නේ. දෙවෙනි ක්‍රමේ කියා දුන්නම තේ ඊතා සුළු කාලයකින් සමාධිය ලබා ගැනීම ටිප් එකක් ලෙස අපිට වටහා ගත හැකුනේ නැත. ඉතින් ඒ වුණාට අර පරණ කරන ගිය ආනපනේ තියෙනවනම් අලුතෙන් උපකරණ හම්බුනාට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පුරුදු ක්‍රමේ කරනවා. මේකේ කියවිලා නැහැ මේ අලුතෙන් ක්‍රමයක් කියලා දුන්නට ඒ ක්‍රමයට ඉසල තමයි බහන හරි ගිහිලා තිබුණා නැද්ද කියන එක මේකේ සටහන් වෙලා නැහැ. මේකෙන් අදහස් කරන්නේ එන්න හැම දෙයකක්ම හැම දෙයක්ම කොහොම හරි කරදරයක් කරගන්න උත්සාහ කරනවා කියන එකයි මට තේරෙන්නේ. මේ ක්‍රමයක් දෙන්නේ අරක වෙන්න මේක කරන්න කියලා. ඒක ඕනනම් පාවිච්චි කරනවා මිසක්කා මොකටද මේ කරේ දාගන්නේ. ඉතින් මෙහෙම කෙනේ සුපර් මාකට් එකට එහෙම ගියොත් එහෙම බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම ගන්න හිතෙනවා. තමන්ට තියෙන තමන්ගේ පොරොදින්ද ගන්න කෙනෙක්. ඒ නිසා මේ කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහන්නේ කියලා එකක් තියෙන නිසා පරණ ක්‍රමය හොඳ නම් හරි. පරණ ක්‍රමය හොඳ නැතුව මේක හරි ගිහිල්ලා මේකත් හොඳ නැත්තම් ආයතර සලකා බලනකොට මේකද හොඳ පරණ ක්‍රමයේද හොඳද කියලා. කොහොම හරි ප්‍රයෝජනෙයි සලකලා ගන්න එකයි තියෙන්නේ. ඒ ඒ ක්‍රමය ඒ සුළු භාවනා ක්‍රමය ඇත්තට මේ ලිවිං බුද්දිස් මාස්ටර් කියන පොතේ ඒ ශාන්තිගේ චර්චේ ලියලා තියෙනවා බොහොම ඩිංගිත්යි ලියවිලා තියෙන. ක්‍රමෙ එච්චර පැහැදිලි කරලා නැහැ ඒකේ. මමත් පුද්ගලිකව කරලා නැහැ. නමුත් මෛත්‍ය කර බුරුම ගිය හැමදෝ කරලා මට අවිල කියපු ටික මම දන්නේ. ඒකෙදි කරන්න තියෙන්නේ විනා හතට වතාවක් නෙවෙයි විනාඩි 15ක් එක දිගටම හුස්ම ගන්න කියන. කණ්ඩායම ආව නම් කණ්ඩායම විනාඩි 15ෙම කරන්නේ එක්කෙනෙකුට එකනේ කරදරයක් වෙන්න දෙයක් නැහැ ඔක්කොම හයියෙන් හුස්ම ගන්නවා ඒල එක පාට නතර කරලා හිත දිහා බලන්න කියනවා. ඒක ඒ ඒ මේ ආනාපානෙම නෙවෙයි එතෙන්දි කරන්නේ ඔක්සිජන් වැඩි කිරීම. මේ ලේ වල තියෙන ඔක්සිජන් වැඩි කරපුවාම මොලේ ස්නායු පද්ධතිය වල ඒකට කියනවා මේ නියු නෑ ප්‍රාණයාම වල තියෙන හුස්ම පාලනය කිරීමක් ඒකෙදිත් ඔක්සිජන් කන්ට්‍රෝල් කරන ඔක්සිජන් රෙගුලේට් කරන මේක නෙමෙයි ඔක්සිජන් ඕවර්ඩෝස් එකක් දෙන්නේ දීලිවර්ලා මොකද වෙන්නේ කියලා බලනවා. ඒකට කියනවා නියුරොටික්ස් නෑ. මොලේ වෙන සර්කිට් එකක් වැඩ කරන්න ගන්න. අපේ පරණ පුරුදු ක්‍රමෙට යන්නේ. ඒ තියේදී වෙන සර්කිට් එකක් වැඩ කරන්න. වැරපු ගමන් සමහරලාට මේ කානුවක මේ පැත්තට ගන්නකොට ගන්නකොට කුණු රැඳිලා තියෙනවා අනිත් පැත්තට ඔතුරක් ගාපුවා මොකද වෙන්නේ? බක්කල ගලවලා යනවා. අර කුණු රෙත්තම ගලවලා යනවා. ඒක තමයි කාණුවල කරන්න තියෙන්නේ මෙහාට වල ගලලා තියෙන අනිත් පැත්තට වතුරක් ගැහුවා වගේ ඔක්සිජන් ඩෝසයක් දීපු ගමන් රින් සයිකල් සිස්ටම් කියලා කියන්නේ මේ පැත්තේ මෙහාට වතුර යන තරනේ මෙහෙන් මෙහෙටත් යන්න ගන්නවා. එතකොට බට ලයින් එක සුද්ධ වෙලා හිටිනවා. ඊට පස්සේ normal ලෝමන් ෆ්ලෝ එක යනවා. මේක සුන්ලුන් භාවනා ක්‍රමය කියලා ඉබුරුමේ තියෙන දැන් ඉතින් ඒක ජනප්‍රියතාවයේ අඩුවේගෙන යනවා යෙදෙන ප්‍රමාණය අඩුයි හැබැයි සම්මත භාවනා ක්‍රමයක් දැන්ටත් බුරුමේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය මඳ වේලාවක් හොඳින් පවත්වාගෙන යන විට යම් යම් සංවේදනා ශරීරයේ හටගනී. එවැනි අවස්ථාවලදී හිත ඒ පිළිබඳව විමසිලිමත් වේ. මේට හේතුන් වටහා දෙනෙමින් ඉල්ලමි. මේ හේතුන් වටහා දෙනෙමින් කියන එක ප්‍රශ්නේ සාධනීය පැත්ත නෑ මුල් ටික නම් හරි වටිනවා. සතිය හොඳට යනකොට sannivedana එනවා. එන අවස්ථාවේදී හිත ඒ පිළිබඳව විමසිලිමත් වෙයි. ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ නැත්නම් ගෝචරේ දන්නවයි කියලා කියන්නේ භාවනා හරියට යනකොට ඉඳුරම් ප්‍රනීත වෙලා කොච්චර දැනීම තිබුණත් මූල කර්මස්ථානේ පාවා දෙන්න එපා ඉච්චරයි. ඕම සරල දෙයක් මේ කියන්නේ. අරව ලාභෙට එන අතිරේක ලාභ මිසක්කා ඉස්සෙල්ලා ආපු කන තීටි පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා. එච්චරයි ගෝචරය දැනගන්නවයි කියලා කියන්නේ. අඟ ලොකු කෙරුවොත් අඟේ ඉඳලා කන කන එක දීද්ද වෙනවා. මේ ප්‍රස්තාපිලු දෙකක් ඉස්සලාපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොක් කරන්න එපා. අඟේ ඉඳගෙන කන කනවා කියන එක දෙවෙනි එක. ඉතින් ඒක නිසා මේ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල පොල්ලට ලොකු වළං කියලා කියන්නේ. මොක ආවත් යාට කියන්නේ ඔබ පැත්ත කරලා මගේ ප්‍රධාන වැඩේ තියෙන්නේ මූල කර්මත්තානෙත් එක. ඉතින් හිත පිට යන එක සාධාරණයි. නමුත් ඒ තියේදී තානාපාන බලන එක විශිෂ්ට උසස් පෙළ සමත් වීම. නැත්නම් හොඳ අමාරු ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමක් වගේ. ඉතින් මේකට හේතුන් පහදලා දෙන එක නෙමෙයි තියෙන්නේ. මෙලාදී යෝගාචරය කළ යුත්තේ මොකද්ද? පිහිටිය යුත්තේ මොකද්ද කියන එක ඒක තමයි ඔය ගෝචරය දන්නවයි කියලා කියන්නේ. අපි ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයේ හුඟ අතුරුඵල හම්බ වෙනවා. අතිරේක ලාභ. ඒ කොච්චර අතිරේක ලාභ වුණත් ප්‍රධාන නිෂ්පාදනයේ තමයි අපි නිතරම කරගෙන යන්නේ. ඒකෝට අතුරුලේක ලාභ කොහොමවත් හම්බ වෙනවා. නමුත් ප්‍රධාන බිස්නස් එක නැතර කළා අතුරේක ලාභ වලට යන්න ගියාම ප්‍රධාන එක මේ කිරෙන් බාල වෙනවා. දුර්වල වෙනවා. ඒක තමයි වෙන්නේ ඔය මේ නිවන නොවි නිවනෙන් මෙපිට ප්‍රාර්ථනා සහිතව භාවනා කරන කට්ටිය වැටෙන්නේ ඔන්න ඕකේ. අපි තියෙන પરමාර්ථය මේ සියල්ල අපි කරන්නේ නිවන සඳහා නම් අපි ඒ බව දැනගන්න ඕනේ මූල කර්මස්ථානයෙන් තුල තමයි අපි උපරිමය සැලකිල්ල කරන්නේ. අතරමැද මොනවා ලැබුණත් අභිඥා ලැබුණත් වෙන දක්ෂකම් ලැබුණත් කිසි දෙයකට දෙන්න බෑ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේක වක්‍රෝක්තියෙන් කිව්වේ සංඝයා කොයි දෙයකට අත තිබ්බත් හරියනවා කියනවා. හැබැයි මහානකම ඇර. සාත්‍ර කියන්න යන්න, අස්තකදකම් කරන්න යන්න, වෙදකමක් කරන්න යන්න, දේශපාලනය කරන්න යන්න ෂුවර් හරියනවා. හැබැයි මහානකමට කියලා එනවා. නිසා සංඝයා අත තිබ්බොත් ඕන දෙයක් හරියනවා. භාවනා කිරීම ඇර. නිසා යෝගාවචරයටත් ඕන දෙයක් හරියන්න පටන් ගන්නවා. ඉතින් ඒ එනකොට අර මූල කර්මත්තන් එපාව දුන්නොත් සාප වෙනවා. සාප වෙනවා. අර කටුසය කරේ රත්තරන් බඳින්න එපයි කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ යෝගාචර මේ ලැබෙන පුංචි පුංචි දේවල් අරගෙන ඒක දිගේ යනකොට අර මූල කර්මත්තානේ පාවා දෙනවා. එතකොට එක තැන කරකවෙන්න පටන් ගන්නවා. බල්ල වලිගපටි කරකිනවා. ඒ නිසා කොයි දේ ලැබුණත් මූල කර්මස්ථානේ අමතක කරන්න එපා. අපි මේ කැපකිරීම කරන්න වෙන දෙයක් සඳහා නෙවෙයි නිවන කියන එක අමතක කරන්න එපා. ඒක අමතක කෙරුවොත් ඒ වෙන හානිය මේ ලෝකෙට විතරක් නෙවෙයි. මේ වගේ අතිරේක නෛර්යානික සද්ධර්මයක් කරන මේ කාමයට හෝ වෙන ලාභයකට හෝ පරෝධිනකට පාවිච්චි කරුවයි කියන්නේ ඒ ඉතින් භයානක සෙල්ලමක්. මං කියන්නේ මේ ප්‍රශ්නේ එහෙම දෙයක් තියෙනවයි කියලා. නමුත් මේ පුංචි පුංචි දේවල් වලට සැලෙන්නේ නියම දේ නියම වටිනාකම නොදන්න කම නිසා. ඒ නිසාම සරුවචනන්සේ ගෝචරං ජානාති කියලා ගෝචරය නඩත්තු කිරීමේ වටිනාකම 11න් එකක් පෙන්ලා දීලා තියෙනවා කාරණා වශයෙන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මදේශනාදී ප්‍රකාශ කළ සතිය වැඩිම නිවනට මාර්ගය කියා. ඒ සත්‍ය බව අපි පිළිගනිමු. එහෙත් ඉන්දිය ධර්මවල මුලින්ම පටන් ගන්නේ සද්ධා නැමැති චෛසිකයයි. සද්ධා නොමැතිව සතිය වැඩෙන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ පිළිඳුන අචල සද්ධාව ඇතිවීමෙන් පසුව නීති සතිය වැඩෙන්නේ. මේ නිසා මේ ගැන පැහැදිලියක් පැහැදිලි විස්තරයක් අපිට කියා දෙන්න. ඔය හැම දෙයකම සමාධි ප්‍රමුඛා සතාදිපතිය සද්ධා ඡන්ද මූලක ඔය කිම් මූලක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඒකේ බුදුහාමරනවා සමිද්දි සූත්‍රේ කිම් මූලක සූත්‍රේ දෙකම තියෙනවා කිම් මූලකා කිම් ප්‍රමුඛා කියලා ඒක තියෙනවා ඡන්දේ කියනට මෙතන සඳහන් කරන්නේ සද්ධාව ඡන්දේ කියලා සද්ධා ප්‍රමුඛා සත්‍යාදිපතිය සමාධි සමෝස වේදනා සමෝසරණ කියලා එක එක මේ ධර්මයේ අවබෝධ කිරීමේදී එක එක චෛතසිකයක් කරන කෘත්‍යය කිම්මූලක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සද්ධාව සද්ධා ජාතෝ උපසංගමති අපේ විවස්ථාවේ ලොකු සංසය ලියලා තියෙනවා සද්දෝ මහානාම මට මතක නැහැ සද්දෝ මහානාම සද්ධාව තියෙන මිනිහා විතරයි මේ බුදුරජාණන් වහන්සේ දකින්නේ. අනික් කට්ටිය කොහොමඩක්වත් කාමයට වැටෙන නිසා සද්ධාව මුල් වුණාට අපි ධර්මයේ තහවුරුවක් ලබන තැන අපි යම් කිසි ස්ථාවරයක් ලබන්නේ සද්ධාව වීර්ය බවට පත්වලා වීර්ය සත්‍ය බවට පත්වලා සත්‍ය ප්‍රධාන වුණාට පස්සේ එයා අරගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ සද්ධාවත් හදා ගන්න හැටි සතිය දාන්නවා. වීර්යයත් හදා ගන්න හැටි දාන්නවා. එතකොට සද්ධාව ඔටෝ යන්න පටන් අර ගන්නවා. වැඩෙන්න පටන් නමුත් අපි වීර්යයට ඇහ ගහගෙන මේ සතියට ඇහ ගහගෙන ඉන්න ඕනේ. නිතරම සති ධාරාව කඩා ගන්න නැතුව ඒක නිසා මේ මේ චෛසිකල එක එක එක එක කෘත්‍ය බලන්න ඕන අර කිම්මූලක සූත්‍රය බලන්න ඡන්ද ඡන්ද ඡන්ද මූලකා සබ්බේ ධම්මා සතාදිපතේය වේදනා සමෝසරණ සමාධි ප්‍රමුඛා පඤ්ඤා ප්‍රධාන අනේ ලස්සන වචන ටිකක් පෙන්නලා දෙන්න එක එක චෛසික නිසා සද්ධා පුංචි කළ සලකන්න එපා. සද්ධා ප්‍රයෝජන ගන්න අපි මොකේද ආයෝජනය කරනවා කියලා බැලුවොත් ධම්මටිතිය ලබන ලදී අපි ආයෝජන කරන්නේ සද්ධාව සතියට තමයි. ගෘහ ජීවිතයේදී පැනගෙන ද්වේෂාගතය සිත මැඩපවත්වාගෙන පැටවගන්න ආකාරය ආකාරයට කමටහන ලබා දෙන්න. ඒ කියන්නේ යන්න ලෑස්තිලා යන්නේ මේ. දැන් ගිහිල්ලා වලියට සැට්ටලා යනවා. ගියාට පස්සේ අනේ අපිට කමට කමටහන් දෙන්න ඕනේ භාවනා කරන කට්ටිය නෙමෙයි ගෙදර ඉන්න අනික් මිනිස්සුන්ට කමටහනක් දෙන්න ඕනේ අර බයිසිකල් පුරුදු වෙන කාලේ හෙල්මට් එක දාන්න ඕනේ පාර අනින්න මිනිස්සුන්ට එමිනිය බෙල්ල කඩා ගන්න එක බයිසිකල් අධිකාරිය සාධාරණයි අර හෙල්මට් එකක් අරන් දීලා බෑ පාර අනින්න ඔක්කොටම අරන් දෙන්න ඕනේ හෙල්මට් ඇයි යන්නේ අනේ මිනිහ ගහපනවනේ මට එකක් කියකි ඕගොල්ලෝ කැමති වෙන එකක් නෑ ඒක අහන්න ධම්මසංගණී අටුවාවේ ලියලා තියෙනවා ගෘහ ජීවිතේ පවත්තද්දී අපි ප්‍රධානම සංසාරයට බඳින්නේ කාමයෙන්. තණ්හාවෙන්. භාවනාවට ගිය ගමන් කාමයෙන් නෙවෙයි ද්වේෂයෙන්. ඒක හුඟකගෙන දන්නේ නැහැ. අපි සීලයක් රකින්න නැතුව සමාධියක් වඩන්න නැතුව ඉන්න තාක්කල් අපිට තියෙන ප්‍රධානම කෙලෙස කාමයේ. සීලෙට සමාධියට ගියම අපි කාමයේ ආධිනව දන්න නිසා එයා යට යනවා ද්වේෂය මතුවෙන. ඊට පස්සේ කිට්ටු කරන්න බෑ. ඒක තේරෙන්නේ භාවනා නොකරන අයට. භාවනා කරන අයට තේරෙන්නේ නැහැ. මොකද භාවනා කරන විශාල වීර්යයෙන් කාමේ නතර කරගෙන ඉන්නවා. කාමේ නතර කරන්න ගියාම පුදුම ද්වේෂයක් පැනනගේ. ඒ කාමේ නතර කරන්න අනිකන්ට උදව් කරන්නෙත් නැහැ. අරකයි මේකයි කියලා තියෙනවා. කාගත් කරදරයක් මේක තමන්ගේ ප්‍රශ්නේ. තමන් බලාගන්න එපා. ඒ වුණාට අපි හිතන්නේ කාමයේ හේතු වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර කට්ටිය නිසා. ගෙදර ඉන්න අනික් කට්ටිය කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඉබේම ද්වේෂයක් පැන නගිනවා. ඒ නිසා යෝගාවචරයට තියෙන මේ කැළල යෝගාවචරය මල බඳින තැන කාමේ නෙවෙයි. කාමේ මල බඳිනවා යෝගාවචරයක් නෙවෙයි. ඒ භෝගී කෙනෙක්. භෝගී කෙනාගේ ප්‍රධාන ප්‍රශ්න කාමේ. කාමෙන් තමයි කෙලෙසෙන්නේ ඔක්කොම කරන්නේ. ඒ සැලසුම් කරන්නේ කාමයට. යෝගාවචරය භෝගීකම ආධිනව දැනගෙන යෝගී වුණාට පස්සේ ද්වේෂය තමයි ප්‍රධාන වෙන්නේ. ඒක නිසා මේ මේ කාන්ති බලා පබ්බජිතා කියලා තියෙනවා ප්‍රවෘජිතයා පැවිදුණාට පස්සේ ඡාන්තියම තමයි ඉස්සර කරන්න යන්න ඕනේ. කේන්ති අනේක ස්වභාවය. ශීන්ති අනිත් පැත්තම ශාන්තිය කියලා කියන්නේ ශාන්ති ඉස්සරණ ගියොත් මහානකම තියෙයි. පැවිද්ද මේ යෝගාවචරකමක් තියෙයි. එහෙම නැත්නම් අපි හිතන්නේ මේ අනුන්ගේ අඩුපාඩුකම් නිසා අපිට මහානකම කරගන්න බැරි පැවිද්ද මේ යෝගාවචරකම කරගන්න බැරි සතිය පවත්වන්න බැරි කියලා හැම වෙලාවෙම අනුන්ගේ වැරදි බලන්න යනවා. ඒ නිසා ඒක දැක්කට පස්සේ hina යනවා. ඒ මේ අර ගර්ජෆ්ගේ පොතේ ඒකේ කියලා තියෙනවා අපි එදිනදා ජීවිතයේ අපේ සමබර භාවය පවත්තන්න ඉඳපුවාම අපිට කේන්ති යනවා. ඉඳපු ගමන් හිතුවක්කාර වැඩ කරනවා. අර මේ කළා කොහොම හරි අපි මානසිකත්වේ නඩත්තු කරනවා. නමුත් සීලයක සමාදන් වෙච්ච ගමන් අපි අර කාමයේ පැත්ත යටපත් කරනවානේ. යටපත් කරපුවාම අර ආවේග පිට වෙන තුන ద్వාර රාශියක් වැහිලා යනවා. වැහිච්චාම මේක ඇතුලේ තද පීඩනයක් හට ගන්නවා. ඇතුළත පීඩනය අධික වෙනවා. ඒක එතකොට irritation, fault finding, uh, self criticism and pedantic කියලා කාරණා හතරක් මතුවෙනවා Taman තුලින්. කිසි මොන දෙයක් නුරුස්නා ගතියකට යනවා. ඒ වගේම හැම දෙයකම වැරදි දකින්න පටන් ගන්නවා. Tamanට කවදා සමාව දෙන්නේ නැති ගතියකට එනවා. දේවල් හරියටම අකුරටම වෙලාවටම ප්‍රමාණයටම කරෙන්න ඕනේ කියලා තත්මිටි ගන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගෙවල් දොරවල ජීවිතේට තන්නේ කර ඇණයක්. මල කරදරයක්. මොකද ඉස්සර මේ මිනිස්සයා තමනුත් වැඩි කරනවා සමාව දීගෙන ඉන්නවා. දැන් නැහැ. නමුත් ඇත්තටම මේක දියුණු ලක්ෂණයක්. වෙනතර වෙදී නුරුස්නා ගති පහළ වෙනවා. විවේචන ගති පහළ වෙනවා. Taman විවේචනය කරගන්නවා. ආනේ එනකොට කල්යාණ මිත්‍යයන් අතර ඉන්නවනම් ධර්ම සාකච්ඡාවේදී කියනවා කෙල්ලෙක් බඩ වුණොත් දරුකබක් හටගත්තොත් එයාගේ ලකුණු ගැප් පහළ කරනවා. ඒක දරුවෙක් හම්බෙච්ච කෙනා දන්නවා මේ දොළු දුක් ලක්ෂණ කියලා. එතකොට ඒ කුලකාන්තාවක් නම් එයාට මේ කිරිමවුරු සපේලා දීලා එයා ආරසා කරනවා. ඒ කාන්තාව රාජමහේෂිකාවක් නම් ඉති එයාගේ ජීවිතේ වටිනම දේ තමයි මොකද පිහිකරන එක දරු රජ වෙන්නේ. ඊට පස්සේ රජුරෝ ගැප්පේ රහර පවත්වනවා කිරිමවුරු දෙනවා. ඉතින් ඒක උඩ දැනගන්න ඕනේ දැන් ගැප් වෙලා. දැන් බඩදරුයි. එතකොට අර පරණ ජීවිතේ බෑ. ඒ වගේ විපස්සනාව ගැප් ගත්තට පස්සේ මේ දොළදුස් ලක්ෂණ වගේ පහළ වෙනවා. ඒ දොළදුක් ලක්ෂණ සාමාන්‍ය ළමයි හම්බෙච්ච ගෑන නැති ගෑනුන්ට කියන්නත් හොඳ නැහැ, පිරිමින්ට කියන්නත් හොඳ නැහැ. මං කියන්නේ බොරුද? නේද අපේ අම්මලා කියලා තියෙන ඒවා ගෑනු කතා උඹලට වැඩක් නැහැ කියනවා. අපි අපි අපිට ඉන්න දෙන්නේ නැහැ ඒ කතාවලට. ඒ වගේ තමයි භාවනා කරන කට්ටිය තාම භාවනා ජීවිතේ නේව භාවනා නොකරනත් එක කතා කළොත් පිස්සු හොඳ ඒක තමයි යදින්නේ. සාමාන්‍ය පිස්සු නෙමෙයි. ඒ නිසා ඒ වෙලාවට දැනගන්න ඕනේ මේ ප්‍රශ්නයක් ආවම ගිහිල්ලා කියන්නේ. එතකොට ඕනම කෙනෙක් කියයි මේ භාවනාව හරියනම නම් නැත්නම් සීලය අදිෂ්ඨාන කරපු ගමන් බුදුමාකාර නුරුස්නා ගතියක් එන්න පටන්. අනිත් සීලව දෙනාම පෙන්නේ දුස්සීලෝ කියලා. අනික හැම කෙනාම දුස්සීලෝ කියලා. මේකට මම මේ මටත් කැපෙන නිදර්ශනයක් මම කියන්නම්. අරණ්‍ය වාසී සංඝයා ඉන්නවනේ. අරණ්‍ය වාසී සංඝයා දකින්නේ අනිත් සියලු සංඝයා දුස්සීලයි කියලා. ඉතින් ඒ නිසා යනකොට එයා යන්නේ නිකන් මේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි හරිම තාලේ අම්මුතු පදයක් පටන් අරගන්න. ඇත්තටම බannකොට ලොකු සාංශිකේ පොතේ ලියලා තිනවා ගමේ සංඝයා පුදුමාකාර සමාජශීලී. පුදුමාකාර නිහතමානී ඕනම කෙනෙකුට සලකනවා. නමුත් තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන සලකන්නේ නැතිකම නිසා. ඒකල ලොකු සංහචයක ලියලා තිනවා ඉතින් නගරෙම අරණ්‍ය සංඝයාගේ මේ සංඝයාගේ කිසි වෙනසක් නැහැ දෙන්නම මිනිස්සු. ඒ නිසා අරණ්‍ය සංඝයාගේ ඉන්ද්‍රිය සංවරයකුත් නැත්තම් කමකටම ගන්න දෙයක් නැහැ කියලා තියෙනවා. ඒක එච්චරයි වෙනස තියෙන්නේ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ මෙතන හිටියත් ඒ ඇත්තෝ කරන වැඩේ පොඩි සෙල්ලමක් නෙමෙයි. නිකමට හිතන්නේ දනදා මාලිගාව රැකගත්තයි කියලා කියන්නේ පෘතුගීසි කාලේ ඉන්න කාලේ සෙල්ලමක් නෙමෙයිනේ. රුවන්වැලි සෑය රැකගත්තයි කියන්නේ සිරිමා බෝධිනාථ රැකගත්තයි කියන්නේ බඩේපත් නැතුව ඔකට බුදියන් ඉඳලානේ. ගිහියු කියලා නෙමෙයිනේ සංඝයානේ කෙරුවේ. ඉතින් ඒකට අපි කිව්වොත් එහෙම ඒගොල්ලෝ ග්‍රාම වාසියෙම කියලා. ඒ වගේ තමයි සීලයක් හමාදන් වුණාට පස්සේ අපි අනික් මිනිස්සු මේ ඔක්කොම පහත් කරලා ඒගොල්ලෝ මේ අනිකන් අඩුකුලේ මිනිස්සු අපි උසස් කුලයේ කියලා වගේ ගන්න හදන එක තමයි මෙතන ද්වේෂය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ අඳිනවයි කියලා. ගුණාට තමයි අඳින්නේ වෙන අඳින දෙයක් නැහැ. ඒ නිසා අපි නිතරම නිහතමානී වෙන්න සීලය හැදෙන්න හැදෙන්න සමාධිය හැදෙන්න හැදෙන්න ප්‍රඥාව හැදෙන්න හැදෙන්න නිහතමානිකම තියෙනවා ද්වේෂයට එන එනකොටම hina යන්න පුළුවන් හා උඹත් දැන් ඉතින් සුචරිතවාදියෙක් කියලා නැත්නම් උඹත් දැන් නිකන් භාවනාකාරයෙක් කියලා නැත්නම් උඹ නිකන් අයියා වෙන්න හදනවයි කියලා hina වෙන්න ඕන තමන්ගේම චරිතෙට ඒක වෙන්නේ කළ යුත්තේ දක්ෂ යෝගාවචරය පමණමයි. සීලය රැක ගන්න බැරි මනුස්සයට ආත්ම නිෂේධනයක් වෙනවා සීල් කන්නකොට දුස්තර මේ හිත වැටෙනවා සීලය රැකෙන කෙනාට තමයි මාන්නකාරකම් එන්නේ. නිසා අපි නිතරම කල්පනා කරන්න ඕනේ බුදුහාමුදුරුවොත් එක්ක අපි කල්පනා කරන්න ඕනේ මහරහතන් වහන්සේලාත් එක්ක ඒ උත්තරමනසලා කොච්චර සිල් ත්‍යාගන හිටියද ඒ උනාට හැමදාම පින්නපාතේ අරගෙන ගියක් ගියක් ගන්න පින්නපාතේ කියන්නේ ඕන කෙනෙක් ගාවට යනවනේ අපි කොහොමද මේ මේ භාවනා කෙරුවා සීලයක් රැක්කයි කියලා අනින් කය අතරේ මහාන් තත්ත්වකමක් උඩට ගන්නෙ. ඒ මහාන් තත්ත්වකමෙන් තමයි ද්වේෂය ඒක නිසාම තමයි ඔය ගෝපාලක සූත්‍රයේදී සඳහන් කරලා තියෙන්නේ එහෙම කෙනෙක් දැක්කත් කවදද මගේ හැසිරීමෙන් එහෙම කෙනෙක් භාවනා කරන මට්ටමට එන්නේ කියලා තමන්ගේ ධර්මයේ එයාට බෝ වෙන තාලෙට වචන කතා කරන්න ඕනේ හැසිරෙන්න ඕනේ මම උසස් කියපුවම කොමියුනිකේෂන් කට් වෙනවා ඒක තමයි අද වෙලා තියෙන භයානකම දේ. එහෙම නෙමෙයි කරන්න ඕනේ මම වෙනදටත් වැඩිය මනුස්සයි. මම වෙනදටත් වැඩිය මානව හිමි මානව ගතිය තියෙනවා. මම වෙනදට වැඩිය සජීවී ඕන තැනකට ඕන කෙනෙක් එක්ක මට පෑහෙන සීයෙන්න පුළුවන් කියන ගතිය එනවනම් අබෞද්ධය බව ආකර්ෂණය වෙනවා. ඒ සඳහා මේ ඒ හැසිරෙන ස්වરૂප වචනෙම නෙමෙයි. වචනෙම නෙමෙයි සියල්ලම තියෙන නිසා ද්වේෂය එනවනම් හොඳම දෙයක් භවනා හරි ගිහිල්ලා කියලා කියයි. වැඩේ හරි. වැඩේ හරි වෙනකොට පිටපැත්තේ කට්ටිය යුද ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඒකත් සුබ ලකුණක් තමයි. ඊට පස්සේ අපි යුද්ධෙට කඩු ගත්ත ගමන් වැඩේ ඉවරයි. අපිට කරන්න තියෙන්නේ හරි ඇත්ත මගේ මොකක් හරි ලකුණකින් මේ මිනිස්සු දැන් අල්ලලා තියෙනවා. ඒක මගේ දුර්ලභම ඒ නිසා මම බය බොයි කියන ඔළුව පාත් කරගෙන yes sir කියන ඉන්න එකයි තියෙන්නේ. ඒකට බුදුහාමුදුරු බණ කියන්නේ. ඒක ඒක සාමාන්‍ය මොකද්ද කියන්නේ? සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. common sense තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල මම හිතන්නේ ඒක බලාපොරොත්තු කරන්න පුළුවන් කියලා. භාවනා මධ්‍යස්ථානින් කරන්නේ ටෙක්නික් එක කියලා දෙන එක විතරයි. Taman දැනගන්න ඕනේ ඒ ගිහිල්ලා නැවතත් අර පිරිසත් එක්ක පෑහිලා සීලා වැඩ කරන එක දැනගන්න ඕනේ ඒතන තමයි කල්යාණ මිත්‍යාගේ තියෙන ඒ පූර්වාදර්ශයේ ඊ타ත්ම වැදගත් වෙන්නේ. හොඳයි අපේ ලිඛිත ප්‍රශ්න අපි අද අන්තිම ධර්ම සාකච්ඡාව මම හිතන්නේ. කවුරක්වත් ස්තුති කළාවත් ලියුමක් තිබුණා. වෙන්නට මේකට එනවා එන තොගයක් මේ මන්දර මට මට ස්තුති කළා සෑහෙන ලියුම් ගණක් එනවා මේ ලව් ලෙටර් සෑහෙන එන දවස අද. අද නෑ එකක්වත් නෑ. ඒ ආහෙටක් තියෙනවද? හෙට අපි මොකද්ද හෙට ප්‍රෝග්‍රෑම් එක? හෙට ඒ කියන්නේ ඒක අපි ආය නැවත ඒ කියන්නේ රැස් වෙනවා ආයෙ නැත ඇහෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් හෙට. අවසරයි ස්වාමීන් වහන්සේ සති සම්පජඤ්ඤය කියලා පදයක් තියෙනවා. සතියම විතරක්ම නෙමෙයි සතිය සමග නුවණ මතකයි ප්‍රශ්න කරලා ලියලවල තිබුණා සති සම්පජඤ්ඤය කියන එක විස්තර කරන්නයි කියලා බොහොම කෙටි වචන ප්‍රමාණයක් මම අතින් ඒ වෙලාවේ කියුනේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය කියන එක අපි සිංහලට දාන සිහිය කියලා සම්පජඤ්ඤය කියන්නේ නුවණ කියලා මේ දෙකට කියන සිහි නුවණ කියලා සති සම්පජඤ්ඤය දෙක සතිය ඉසකලා සිය නෝන පස්සේ තියලා සති සම්පජඤ්ඤය කියන එක තමයි සඳහන් වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා අනිත් පැත්තට සඳහන් කරලා තියෙනවා මේ දෙක සාමාන්‍යයෙන් කප්ප යුගල පද දෙක එකට යන පද සතිය ඉසරච්චම සම්පජඤ්ඤය වැඩෙනවා ඒක තමයි සාමාන්‍ය ක්‍රමය ඒ කියන්නේ සතිය ඉසරච්චම ප්‍රඥා වැඩෙනවා කියලා නමුත් අනිත් පැත්තට යොදන්න පුළුවන් බව පේනවා සම්පජානෝ සතිමා කියලා තමයි සතිපට්ඨානයේ රිෆ්‍රේන් එකේ තියෙන ධ්‍රුව පදයක් තියෙනවනේ ඒකේ තියෙන්නේ එහෙමයි ඉතින් මේ දෙකෙන් සතිය සහ සම්පජඤ්ඤේ කෘත්‍යයන් එහෙම නැත්නම් භාවනා ජීවිතය පැත්තෙන් බලනකොට හරිම විචිත්‍ර කෘත්‍යයන් දෙකක් කරන්නේ. සතිය කියන්නේ අලිම දලදඬු, අලිම දලදඬු කියලා කියන්නේ මේ තිබ්බ අතේ කෙලින් යන එකක් සතියේ. සතිය මේ හරි Java අධිකයි. මොන දෙයක් තිබ්බත් මොකේකවත් නතර කරන්න බෑ යාම. වදින්න පටන් ගත්තොත් ගහලා ගහලා ගහලා ගහලා කඩාගෙනම යනවාමයි. හැබැයි හොඳ නරක හරි වැරදි සාධාරණ අසාධාරණ යුක්තියක් සතිය නැහැ. සතිය අන්ධකාර බලවත් පුරුෂයෙක් සම්පජඤ්ඤය කියලා කියන්නේ ඊ타ත්ම සංවේදී. හැබැයි මේ ශක්තිය නැහැ. කඩාන යෑමේ ශක්තිය නැහැ. පීයක දැල්ල තියෙන දැල්ල කියලා කියන අන්තිම කැපෙන කොටස. ඉතින් ඒ දැලිබියක් වගේ එක ගලක හරි යකඩ කරේ වැදුනොත් ඉවරයි. ඒ දැල්ලට බෑ අරස කරන්න. දැල්ලේ අරසාව දෙන්නේ අනිකරිය පිහි ඉතුරු කෑල්ලෙන් තමයි. සතිය ඉතුරු පිහිය කෑල්ල වගේ මොළ ඔලමලයි සතිය කියලා කියන්නේ මේ මොට්ට දෙයක් ගහන්න පුළුවන්. සම්පජඤ්ඤයෙන් තාම සියුම් දෙයක් හරීම සංවේදී හොඳ නරක හරි වැරදි යුතු අයුතු මේ මේ සුභ සිද්ධිය හොඳට තෝරනවා. හැබැයි සතිය ඉස්සර වෙලා ගිහලා ඇති කරන ඉඩේ තමයි සම්පජඤ්ඤය මේව තෝරන්නේ. ඉතින් සතියෙන් තොරව අපි ළඟ තියෙන ඥාන ඒ කාණ්ඩෙම අපිට සුභසීතයක් වෙයි දන්නේ සතියට පස්සේ එන ඥානය නම් අනිවාර්යයෙන්ම විවේකීව අපිට මට හෝ අපිට සුභසිද්ධිය සලකනවා ඒක නිසා කොරාසා අන්ධයා උපමාව දීලා තියෙනවා මේ අටුවාවේ සතිය බලවත් වූ කොරෙක් නෑ බලවත් වූ අන්ධෙක් අද්දක පේන්නේ හැබැයි අතබය බාහුව ශක්තිය තියෙනවා සම්පජඤ්ඤය කියලා කියන්නේ ඇස් පේන දුබලෙක් ඇස්පේන කොරෙක්. ඇවිදින්න බෑ ඇස්පේනවා. ඒ නිසා සම්පජඤ්ඤය ඇවිල්ලා කියනලු මම උඹේ කර උඩ නගින්නම්. උඹ මා උස්සන්න ඵලය මම උඹට පාර පෙන්නන්නම් කියලා. ඉතින් මේ කොරා අන්ධයා උඩ ඉන්න තාක්කල් දෙන්න ගමනක් තියෙනවා. සතිය අරගෙන යනවා සම්පජඤ්ඤය උඩ ඉඳලා කියනවා මෙතන ගලක් තියෙනවා මෙතන වලක් තියෙනවා මැදින් ඵලයන් මෙහෙම ඵලයන් එහෙම ඵලයන් කියලා කියලා දෙනවා මේ දෙන එකතු වුණාට පස්සේ යන්න පුළුවන්. තනි තනියම ගියාම කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. නැත්තම් නූලා ඉදි කට්ටය වගේ කියනවා. ඉදි කට්ට වගේ තමයි ඕන දෙයක් පිටකන යන්න පුළුවන් ශක්තිය සතිය තියෙනවා. නූලෙන් තමයි ගැටේ වදින්නේ. නූල බොහොම නැමෙන සුළුයි ගැටේ වදිනවා. නූල ගියාට පස්සේ ඉදි කට්ට පිටිපස්සෙන් ගමන් කරනවා. ඉතින් මේ දෙකේදී මේ දෙක එකතු වෙන වෙලාවල් එන්නේ පහුවෙලා භාවනා ජීවිතයේ ඉස්සෙල්ලා අපි කරන්නේ සතිය පුළුවන් තරම් වඩලා වඩලා වඩලා වඩලා සම්පජඤ්ඤයට ඇති වෙන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. පිටිය සකස් කරලා දෙනවා. ඊට පස්සේ සම්පජඤ්ඤය එන්නේ බොහොම උදාර ලීලාවෙන්. එයා ඇවිල්ලිවලා මේ දේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ විවේකීව කිසි කෙනෙකුට වග වෙන්නෙත් නෑ යා. කාලයට වැඩ කරන්න බැඳිලත් නෑ. බොහොම තේදවත් විදිහට ඇවිල්ලා මේක මෙහාට කරන්න මෙහෙම මෙහෙම කරන්න කියලා සකස් කරලා දෙනවා. ඒ නිසා ඒකට අවශ්‍ය සේවය අවශ්‍ය පරිසරය රස කර දීම සතියෙන් කළ දෙන්න. ඊට සති සම්පජඤ්ඤ දෙක එකතු වුණාට පස්සේ අපි තර්ක ඥාන දාන්න ඕන කමක් නැහැ ඒකට. සුතමේ ඥාන ඕනෙත් නැහැ. එයා පාර හදාගෙන යනවා. ඒ පාර බොහොම මේ හිත ඊතසු එළවනවා. අපි කල්පනා කරන ගන්න දේවල් වලට වැඩිය. ඒ නිසා සතිය ඇතිකරන්න සුතමේ ඥානය අවශ්‍යයි, චින්තාමේ ඥානය අවශ්‍යයි. නමුත් සතිය ඇති වුණාට පස්සේ භාවනාමය ඥානෙ එන්න පටන් ගත්තට පස්සේ සුතුමේ ඥානෙට කියන්නේ හරි වාගේ කෘත්‍ය හොඳයි පැත්ත කරලා බලන්න ඉන්න දැන්. චින්තාමය ඥානත් පැත්තක තියන්න. එතකොට සම්පජඤ්ඤය අරගෙන යනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපිට අර කොතනදීද අපි චින්තාමය ඥාන නතර කරන්නේ කියන එක දන්නේ අපි භාවනා කරලා ඉවර වෙලත් අර චින්තාමය ඥාන දාන්න ගියාම පටලවිලි සිද්ධ වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය පිළිබඳව කතා කරලා තේරුම් ගන්න ඕනේ මේ දෙනගේ පෙළ ගැස්ම තියෙන ලොකු එල්ලයක්. නියම විදිහට පෙළ ගැහුනොත් කෘත්‍ය සාධනය කරනවා. පෙළ ගැහුනේ නැත්නම් අවුලක් ඇති වෙනවා. ඒක කියනවා කරත්තේ ඉස්සර වෙලා යනවාද ගොලා ඉස්සර යනවාද කියලා. ගුණා ඉස්සලා ගියොත් විතරයි කරත්තේ යන්න පුළුවන්. කරත්තේ ඉස්සලා ගියොත් ගමනක් නැහැ. සම්පජඤ්ඤ කරත්තේ වගේ සතිය ගුණෙක් වගේ ගුණා ඉස්සර වෙලා යනකොට සම්පජඤ්ඤ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක සද්ධාවෙන් කෙරෙන්න ඕනේ. ප්‍රඥාවෙන් කරන වැඩක් නෙවෙයි මේක. සතියට තන දෙන එක සද්ධාවෙන් කරන්න. කෙටුවට පස්සේ සතිය සම්පජඤ්ඤයට තන දුන්නා පස්සේ සම්පජඤ්ඤේ කාරණා සලකා බලලා මග නොමග පේනු කළ දීමේ කෘත්‍ය කරලා දෙනවා. ඒක ඉබේ වැඩෙනවද සතිය වඩ아가ගෙන යනකොට සම්පජඤ්ඤය සම්පජඤ්ඤය වැඩෙනවා වැඩෙනවා ඒක කියන්නේ රටක යුද්ධයක් තියෙන තාක්කල් රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ යුද්ධේ නැතර කරපු ගමන්ම ඒක පාරට සංවර්ධනයක් එනවා කියන එක සාමයේ ලක්ෂණය. නිසා ඒකේ වැද වැලක්ම තියෙනවා පණ්ඩිත සංසිකාව මට මතක් වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා විවේකී තුලින් සතුට සතුට තුලින් සමාදානය සමාදානය තුලින් අභිවර්ධනය අභිවර්ධනය පිටින් සාමයේ. ඔන්න විදිහේ ධර්මතා පෙළක් තියෙන ලෝකේ ඉස්ලාම් විවේක වෙන්න ඕනේ. ඒක උනාට පස්සේ ඒ තුන මේ විස්රාමයේ තුල විවේකයේ තුල තමයි ධර්ම ඇති වෙලා ඊට පස්සේ මේ විවේක බුද්ධියෙන් තියෙන එක හැම වෙලාවෙම මේ හිත නිර්මාණශීලී. අලුතෙන් කවුරුත් මොනවාක්වත් උගන්නන්න ඕනේ අවශ්‍ය දේ නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි නියම සාමය ඇති වෙන්න පටන් අරගන්නේ. ඒවා මේ චිත්ත නියාම ධර්ම. කවුරුත් ඇති කරන්න ඕනේ ඒක අපිට මනුස්සකමත් එක්කම හම්බෙලා තියෙන්නේ. ඒකට ඉඩාරින එකයි අපි කරන්නේ සත්‍ය වැඩි වීම. ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම පිළිබඳව තව ටික පැහැදිලි කරලා දෙන්න. දන්න ටික කියන්නේ මම ඒතකොට තව තල්ලුවක් දෙනවා. දැන් දන්න ටික කියන්නේ මොකද්ද මෙනෙහි කිරීම කියන්නේ? ඒ ඒ වගේ රිදෙනකොට දැන් එතන රිදෙනවා රිදෙනවා කියලා මෙනෙහි කරනවා. ඔව්. ඒ වගේ අවස්ථාවලද මෙනෙහි කරනවා කියන්නේ මට ඒක ගැන ඉතුරු පැහැදීමක් නැහැ. නෑ අතුරු අරමුණ නෙමෙයි මූල කර්මස්ථානෙත් මෙනෙහි කරන්න ඕනේ. ආනාපානෙ අපිට ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉස්ලාම් වාඩි වෙලා ඉන්න බව මෙනෙහි කරනවා. මම දැන් මෙතන ඉන්නවා. නැත්තම් ඉඳගෙන ඉන්නවා. ඉන්නවා. ඒ මෙනෙහි කරනකොට ආනාපානෙ මත වුණොත් හොඳයි. එතකොට අපි ඉන්නවා කියන එක මෙනෙහිවට ඇතුල් වෙනවා පිට වෙනවා මෙනෙහි කරනවා. ඉතින් ඒක පුළුවන් තරකල් මෙනෙහි කරන යනවා. යනකොට සද්දයක් ඇවිල්ලා ආනපානට වැඩි ගොරෝසුයි තලාව බාගෙන යන එකක් වෙනවනම් අපි දැන් දැන් ආනපාන නෙවෙයි දැන් සද්දේ ප්‍රකට. එතකොට අපි සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. සද්දේ යම් වෙලාවක යටපත් වුණොත් ආය ආනපානට යනවා. එතකොට ඇතුළේම පිටවිය. එහෙම නැත්නම් වේදනාවක් එනවා. වේදනම ඇවිල්ලා ආනපානෙ ඉක්මවලා ගියොත් විතරක් වේදනාවක් වේදනාවක් කියලා අර හැපෙන තැන තිබුණු තැනින් වේදනාව තියෙන තැනට හිත ගෙනියලා මුළු හදින්ම වේදනාව මෙනෙහි කරනවා. සැප වේදනා දුක් වේදනා. ඒකේ යම් වෙලාවක වැඩි වේගන යනවා නම් දිගටම වේදනාව මෙනෙහි කරනවා. අඩු වුණොත් නැවත ආනාපානට යනවා. හිතවිල්ලක් ආවත් හිතවිල්ල ආනාපාන බාධා කරන්න පටන් ගත්ත තැන ඉඳලා හිතවිල්ල මෙනෙහි කරනවා. හිතනවා හිතනවා හිත පිට යනවා හිත පිට යනවා කියලා. ඒක යටපත් වෙන දිගට යනවනම් ඒකම යනවා. යටපත් වුණොත් නැවත ආනාපානට එනවා. නංගඬ ගහිල්ල කියලා තමයි මම මතක් කරේ. තමයි මේ වෙලාවේ හිත වැඩියෙන්ම ඇසුරු කරන්නේ මොකද්ද කියලා නම කියලා මෙනෙහි කරන එක. එතකොට මේ කරලා ඇතිවෙච්ච ගැටුමක් නිසාද මේ ප්‍රශ්නයක් නිසාද විසඳන්නේ නැත්නම් මෙතෙක් කරලා නැතුව පටන් ගන්න හදලාද? නෑ ස්වාමීන් වහන්සේ. මට කටහඬට උරුසු දෙන්නේ නැති ප්‍රශ්නයක් වෙන භාවනාවෙන්. මනුස්ස කටහඬ? මනුස්ස කටහඬ. සිත වලට නෙමෙයි ස්වාමීන් වහන්සේ නිකන් කවුරු හරි දෙන්නේ කතා කරනවා වගේ ඒ වගේ සද්ද වලට මට හිත එකපාරට පිට යනවා. ඒක නිසා තමයි ස්වාමිනවන්සේ කියලා පස්සේ මම තීරුම් ගත්තා. එතකොට කරන්න තියෙන්නේ සද්දයක් සද්දයක් නැත්නම් හිත පිට ගියා හිත පිට ගියා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ පෙතකින් අතුරු මාර්ගයට හිත හැරිලා තියෙන්නේ. ඒක කියන්නේ ඉරියාපත සංධියක්. ආනාපාන දිගේ කියයි කියලා හිතමු. යනකොට දැන් අපි දන්නේ සද්දයක් ආපු ගමන් ඒක පැත්තට ප්‍රතික්‍රියා වෙලා. ඊට පස්සේ අපි දැන් අඩු ගානේ ආනාපානේ නෙවෙන බව හිතට වදදලා දෙනවා. උඹ මට කියලා හරි නොකිය හරි ගියා දැන් ඉන්නේ සද්දේ. සද්දය සද්දය සද්දයක් කියලා මෙනෙහි කරනවා. දැන් ඔය කියන එකේ නම් මට හිතෙනවා ද්වේෂයක් තියෙනවා දැන්. යටින් පටිඝානුසයත් වැඩ කරනවා. ඒ කියන්නේ මේ මේ කට කන පීරිගාන වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බලාගෙන ඉන්නකොට තමයි ආනාපානෙ හිටියානම් හිටියයි කියලා සතුටක්වත් නැතුවලයි කියලා කනගාටුවක්වත් නැහැ. ඒක උදාසීන අරමුණක්. මෙතන මේ කියන සද්දේ සරුවචනසේ දේශනා කළ දෙනවා පඨම ඥානස්ස සද්දෝ කණ්ඨකෝ කියලා. ප්‍රථම ඥානෙ ඉන්නේ කරන්න සද්දේ කියලා කියන්නේ කූරු මේ කටුකොහලක් කියලා. කන හූරනොයි කියලා. ඒ වගේ එකක් තියෙනවා. එතකොට අපි දන්නා දැන් පෙතේ මාරු වුණා, ද්වේෂයක් පහළ වුණා. දැන් අපි කියනවා ඒ නිසා අපි කියනවා නිකන් හෙඩ් ඔෆිසර් දැනුම් දෙනවා අපේ මාර්ගය අපේ යානේ අපේ මේ මේ යන්ත්‍රේ පෙත මාරු වෙලා දැන් තියෙන්නේ. දැන් මම යන්නේ අහවල් දිහාවට කියලා. නිකන් හරියට හෙඩ් ඔෆිස් එකට report එකක් දෙනවා වගේ. ඉතින් එතකොට දන්නවා මෙතෙක් හිටියේ රූප ධර්මයක දැන් ඉන්නේ නාම ධර්මයක. ඒ ධර්මයේ දෙතෑවරයි සද්දයක් ඇවිල්ලි වල ඇති වෙච්ච සද්ද නම් ඇත්තට රූප ධර්මයක් ඇති වෙච්ච ද්වේෂයක් තියෙනවා. ඒ නිසා අපි අනුතරදායක තන කියන්නේ දැන්. මේකේ ඉන්න තාක්කල් අම්මා ගොඩක් එහියා වගේ. ඒකට මෙනෙහි කරපු නිසා අපිට අපේ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන්න පුළුවන්. දැන් අපි නොදන්න ශේෂ්ත්‍රික යන්නේ කියලා. එක්කෝ සද්ද නතර වුණොත් අපව එන්න පුළුවන්. සද්ද දිගේ යන තාක්කල් අර ද්වේෂය වැඩෙනවා. ඒ වගේම මේ මූල කර්මත්තන්න ගන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ මෙනෙහි කරපුවාම වැරද්ද ප්‍රමාණ කරන්න පුළුවන්. එතකොට කියන්නේ කෑවට මඩ රාත්තල් ගන්න දන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වයින් පස්සේ මම ඒක මෙනෙහි කරා. ඒකට මට තේරුණා ඒක මට ඉන්න පුළුවන් කියලා තවදුරටත්. හැබැයි මම අවවාද කරනවා ඊට පස්සේ භාවනා කරන ළඟ ඉන්න තැනවල කතා කරන්න යන්න එපා. දැන් මට මට කතා කරලා අහන්න පුළුවන්. මම දැන් කතා කරලා කමන්නේ නැහැ කියලා ලයිසන් ගන්න යන්න එපා. එහෙමත් වෙනවා. ස්වාමීන් වහන්සේ පැද්දෙන එකේදී මම සමහර වෙලාවට මට තේරෙනවා මම හිතනවා කියලා. කොට සිහිය තියෙනවා මට. නමුත් මම මෙහෙම වැටෙනවා. හුඟක් වෙලාවට. මේ කියන එකට කී දෙනෙක් අත උස්සනවා? තමනුත් අද්දගලා තියෙන කී දෙනෙක් ඉන්නවද මේකේ? මේක හරි ස්වභාවිකයි. ඒ ඒ කියන්නේ මේ මේ පාසනේ හිටියොත් තමයි මේ නැමෙන්නේ. හේත් වෙලා හරි මේ හිටියොත් වැටෙන විදියක් නැහැ. නමුත් කොහොම හරි මේක මේ මේක ඇත්තටම හරි ප්‍රශ්නයක් මේ සංඝයා වහන්සේලා අතර. සංඝයා වැඩම සත්‍ය කියන්නේ සමූහ භාවනාවට ගියාට පස්සේ සංඝයා වහන්සේලාට ඒකට මුණ දෙන්න අමාරුයි. පිරිස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මේ පාත් වෙනවා කියන එක. ඒක නිසා මට මතකයි මම ඔය මේ මාට පාවොක් භාවනා ක්‍රමේ පොත් පරිවර්තන කරනට අග්ගඥා කියලා බුදුම සාංශිකේ ගෝලික මෛත්‍රික අවුරුදු 3ක් විතර මේ නතර වුණා. මේ වෙලාව විතර ආපම හැන්දෑ පහට යන්නේ. ඉතින් අපි දෙන්න එයා බුරුමෙන් කියනවා මම ලියනවා. මනුස්සයා ඇත්තට මුස්ලිම් ජාතිකයෙක්. ඒ වුණාට පර්ෆෙක්ට්. හරිම හරිම ලස්සනයි වැඩපිළිවෙලෙම. ඉතියා කියනවා මම ඒක කිව්වා. මොකද මගේ තියෙන මේ දුර්ලභකම සමහරලාට වැටෙනවා මේ ඉස්සර නීද ගොරවනවා මම. මේ වැටලා නීද වෙලා ගොරවනවා. දැන් දන්නවා එහෙම එකක් නැහැ. නමුත් අද්දරට යනවා. පස්සේ ආවට පස්සේ කිව්වට පස්සේ කිව්වා ඉතින් මම දන්නේ ඕගොල්ලෝ ලංකාවේ කොහොමද බලන්නේ කියලා. බුරුමේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්න බොහොම වැඩිමහල් සයඩෝ කෙනෙක්. එයා කියනවලු මේක තාම වෙලා නැත්තම් භාවනා හරියලා නැහැ කියලා. භාවනා හරියෙන් ලකුණක් තමයි කියලා. ඉතින් එයාගේ භාවනා තැනට ගියාට පස්සේ ඉතින් ඔයගේ තැන් වලට ගිහිල්ලා තැන් වලින් කොන් වෙච්ච කට්ටිය ඔක්කොම මේ ආමතුන් කියනවලු එන්න කිසි බා වෙන දෙයක් නෑ මේක අනිවාර්ය භාවනායේ ලකුණක් කියලා. එයා කියනවා මේ විශාල ශාලාවක් හදලා තියනවලු ගිහිල්ලා යන් කිය ඕන වෙලාවක බලන්න ගියාට පස්සේ ගේ දඟලන අය, කැරකෙන අය, හිට වෙන අය පිරිලා. ඒ හැමදෙර කියනවලු මේක තමයි මේ සොබ් එහෙනම් මේ යක ආවේශ වෙලා දැන් මන්තරේ වැඩ. මන්ත්‍රී මතුරු වට යක ආවිස වෙලා නැත්තම් තාම ඉතින් තොවිල්ලට යන්න බෑ. එක දවසේ ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට ගියා බුරුමේ අපි 2001 ගියා. මට හරි බුදුමයි ඒ ස්වාමීන් ඇත්තටම ඒ සංඝයා වහන්සේනමක් විදිහට මොන්නම විදිහකට මේ ගිහි වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කඩේකටවත් අර මේ යන්න කැමති නැහැ. කොහොම හරි මයිත් එක දවස් 20 ගාණක් වාහනයක් කරන එකට ගියා අපි. ඒ කියන්නේ මම පිටරට කෙනෙක් ඒ නිසා මට ගෞරවයට. ඉතින් යනකොට කිව්වා ස්වාමීන් වහන්සේ වෙලා තියෙනවා මෙන්න මේ ස්වර්ගයේ සයඩෝගේ සෙන්ටර් එක දැන් කොට වෙලා යන් කියලා. තට්ටු තුනේ බිල්ඩින් එකක් මේ වගේ තට්ටු දෙකක්ව වෙන් කරලා තියෙනවා කිව්වා දැන් ඇත්තට මට වෙලා තිබුණේ නැහැ. ගිහිල්ලා බලන්නේ කිව්වා මේ ඒ විවිධාකාර ඉරියව්වට පතන එයා කියනවලු ඒකෙන් තමයි මේ සල්ලම් වෙන්නේ. මෙතනින් එහාට තමයි Taman තේරුම් අරගන්නේ එතෙන්දිත් අවදි වෙන්න පුළුවන්. ඉස්සල අවදියක් නැහැ. ඉස්සලා නිකන් එහෙම වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ඒකට ලෑස්ති වෙලා ගිහිල්ලා හරහා යන්නේක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව උගාක් වෙලා තියෙන්නේ මම හිතනවා භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්න වගේ කාන්තාවටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද පිරිසක් එක්ක ඉන්නකොට ඒක නිසා හිතනද තනියම භාවනා කරොත් මොනවා වේද? බුදියයිද බුදු වෙයිද? අන්න ඒකයි සම්මෝ භාවන අඳුනලා දීලා තියෙන්නේ. එතෙදී ලැජ්ජාව සංවේගයක් බවට පත් කරගෙන අපි මොනතරම් චරිතයක් රඟපාගෙන හිටියත් අපි ඇත්තටම කැමති නැති වුණත් මෙන්න අපේ ප්‍රകൃතිය. ඕගොල්ලෝ දන්නේ මට බැනලා ඊමේල් එකක් මේ පණිවිඩයක් ඇතුනවා මේ මේ කියන්නේ කෙලිම මාව විවේචනය කරපු මේ ප්‍රශ්නයක් අහලා තිබුණා පාරමිතා සෙන්ටර් එකේදී කෙලිම බැලලා තියෙනවා මම. ඔබ වහන්සේ මහා තෙරුන් වහන්සේ නමක් මූලාසනේ ඉඳගෙන බුදි කියලා. ඔයිට වැඩිය හොඳයි තරුණ ස්වාමීන් වහන්සේලා ඔයිට වැඩිය හොඳට භාවනා කරනවා ඔබ වහන්සේ ආදර්ශවත් විය යුතු නැද්ද කියලා. ඉතින් මම කව බොහොම සන්තෝසයි. මනිති බවක් මන් දන්නේ මම කව කොහොමවත් මයින්ඩ් යෝන් බිස්නස්. මගේ එක මම බලා ගන්නම් කියලා. නමුත් කෙලින්ම ප්‍රශ්න ලියලා තිබුණා කවුද කියලා මන් දන්නේ නැහැ. මට සන්තෝෂයක් ඇති වුණා. අපි එකිනෙකාට එකිනෙකා මේ පිළිඹුවක් වෙනවා මිසක් කණ්ණාඩියක් වෙනවා මිසක් මේකේ හංගන්න දෙයක් නැහැ. හංගැව්වොත් වෙන්නේ කෙලෙසයක් දිනනවා. අපිට කරන්න තියෙන්නේ මේ මේ දුර්වකම් තියෙනවා. මේ වගේ අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා අපි ලැජ්ජාවක් කරපු ගත වැඩක් නෙවෙයිනේ මේ චේතනාපූර්වක නෙවෙයිනේ මේ තමයි ස්වභාවය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ භාවනා කරනකොට ගල් වෙනකට වෙලා බුදි. සර්වඥාන්සේ ප්‍රകൃතියම වගේ පෙනී හිඳලා ඇව්ව සාරිපුත්තම්බ බුදි නේද කියලා. මොග්ගලණ ස්වාමීන් වහන්සේ පචලායනා සූත්‍රයේදී නීසන්තිකය ජෝවන් වෙලා. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන්සේ දීපු උපදේශ එකක්වත් බරපතල දේවල් නැහැ. බොහොම සරල උපක්‍රමයක මේක ස්වභාවේ. මොකද මේක හරහා කවදාද යන්න ඕන නිසා ඔකට බය වෙලත් බෑ. ඒ වගේම ඕක නරක ලකුණකුත් නෙවෙයි. හැබැයි යන්න ඉස්සලා සහ නින්දට යන්න ඉස්සලා සහ නින්දෙන් අවදුනට පස්සේ දෙකම මූල කර්මස්ථානේ පේන තේක හරිය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක මේ මේ වගේ වෙලාවල් වල ඒව සැකහැරලා මං කියන සැකහැරිය කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් මේක කොමන් මේක ස්වභාවික දෙයක්. ඉතලා කරගත්ත දෙයක් මේ නිසා භාවනා නොකර ඉන්න හෝ කෙනෙක් මනින්න යන්නේ නැතුව අපි මේක හරහා යා යුතුයි කියන නිසා සරුවචනංශ මේකට යොදලා තියෙන වචනය තමයි පටිසල්ලාණේ කියන්නේ. පටිසල්ලාණේ කියලා කියන්නේ විවේක තනක ඉඳලයි කියලා කියන්නේ. සාමූහික වශයෙන් භාවනා කළ යුතුම නැහැ. හැබැයි සාමූහිකව හිටියොත් මේක මේ හැදෙන්න තියෙන ඉඩ වැඩි. ලැජ්ජාව එනවනේ. වෙන කෙනෙකුට පේනවනේ. එහෙම නැති නැති කට්ටිය තමයි ඔය තනියෙන් භාවනා කරන්න යන්නේ. ගියාම අර ප්‍රශ්නේ එනවා බුද්ධ වෙයිද බුදියයිද කියන ප්‍රශ්නේ. ඔය ළඟ ළඟ තියෙන ඔය දෙකම. ඒ ඔක්කොම ඒ තමයි මෑනියොත් කිව්වේ. අසම්පජාන කාය සංස්කාර වගේක් ඇති කරනවා. මේ අත එක පාට විශ් වෙනවා. පිල්ල ගැස්සෙනවා. ඒ වගේ අර නිදාගෙන ඉන්න බබෙක් දිහා බලන්නකෝ. ඉතින් තේරෙනවා මේ බබා හොඳටම බුදිනම් නලියෙන්. එක දවසක් මේ <clears throat> වෙරළකට ගිහිල්ලා තිනවා නරියෙක්. නරියෙක් යනකොට කිඹුලෙක් ඉන්නවලු හොඳට සාන්ත වෙලා. දැන් සැකයිලු මේ කිඹුලා බුදිද ඇහැරලාද කියලා. ඊට පස්සේ කිව්වා අපේ පැත්තේ නම් කිඹුලු බුදි වෙනකොට වලිගය හොල්ලනවා අයියවලු. අර කිඹුලා තෙමීට මෙහෙම මෙහෙම වලිගය හෙල්ලුවා. ටටා කියලා ගියාලු. ඒ හරිය කියන කතාවත් ඇත්ත. හොඳට මනින්ද කියලා ඉන්නවනම් අපි අතපය හොල්ලනවා. අර මේ නමු මෙහෙම ඉන්නකොට අපේ පැත්තේ නම් කිඹුලු බුදි වෙනකොට අතපයක් හරි වලියක් හරි හෙල්ලෙනවා අයියවලු. ඒ වගේ අපේ අපිට කියන්න හරියට භවනා කරනවා නම් ওই මොකක් හරි තැනකින් නිකුත් වීමක් තියෙනවා. අපි කියන්නේ මේ කැතැසිස් අපේ pent up වෙච්ච energy එක පිට කරන pent up මේ මේ emotions මේ ප්‍රෙෂර් එක පිට කරන පිට කරන තැන තමයි නිකන් එන්ජින් එක මිස් කරනවායි කියලා කියන්නේ. ස්පීඩ් එක අල්ලගන්න බැරි වෙනකොට ක්ලච් එක මිස් කරලා ආයෙ අල්ලලා දෙනවා. ආන්නේ වගේ ලැප්ස් ගොඩක් තියෙනවා මේ මැෂින් එකේ. ඒක කරන්න එක එක විවිධ තත්ත්වෙන් නැද්ද මැෂින් එක දුවන්න හරින්නේ. දුවන්නලා බලනකොට පේනවා මේ තත්ත්වයකත් මේක නඩත්තු කරගෙන ඉන්නවා ලොකු දෙයක් කියලා. මේ චීන සංකෘතම නේද? හොඳයි අපි එහෙමනම් ඈ ගන්න පුළුවන් ඒකට බය නැතුව බලන්න හිටියොත් අපිට වෙන්නේ ඒකට බය වෙනවනේ. කෝල වුණොත් ඒක අනත්ත ලක්ෂණයට යන්නේ වෙන පැත්තකට යනවා. ඒක දැනගන්න ඕනේ භාවනාදී එක එකනට එක එක ක්‍රම අනිත්‍යත් වෙනවනේ ඒකේ. අපි බලා හිටුවාට නිත්‍ය නෑ. දඟලනවා. දුකකුත් වෙනවනේ මේක මොකද අපි කැමති නෑ සෙනගක් ඉස්සරහේම හැල් වෙනවා. දකින්න මොකද කරන්නේ වෙනවා. අනාත්ම ලක්ෂණේ තියෙනවා. ਉਹ කැමැත්ත උනාට පාලනය කරන්න බෑ. දැන් අපි අර පාකින්සන් වගේ ඩිසීස් එකක් ආවට පස්සේ ඉතින් ඒ මිනිස්සු ඉතින් එහෙල්ලෙනවා එහෙල්ලෙනවා එහෙල්ලෙනවා වෙන මොන කරන්නේ? නැත්නම් ඉක්කො නැත්නම් කටෙන් ඉතෙම වැක්කිරෙන පටන් අර ගන්නවා නැතර කරන්න බෑ. ඉතින් මේකේ දැන් පාකින්සන් නැහැ කියලා කොහොමද කියන්නේ? ලාවට ඔය අන කොයි එක හරි මේකේ තියෙන්න බෑ. ඒක නිසා මේ ඒ දවස්වල මට මතකයි මේ දෙයයන් එළෙඩ කියලා හදිනවා කියන එක අහලා තියෙනවද? ඔය පැප්පොලද සරම්පදර පුංචි කෙනකොට අපේ ගෙදර මොනවද කියන්නේ? පැප්පොල නෙවෙයි. පැප්පොලද? අවුරුදු කාලෙට අපේ ගෙදර හතර දිනකවත් වැටෙනවා. ඉතින් ඔය අම්මා ඉතින් පොලිමට උන් අර කොහොඹ කොළයි පොළුයි කහයි. තුන දාලා කොටලා ඇලට ගිහිල්ලා නාවලා ගානවා. ඇඟේ ගාලා නාවනවා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා ඒක ඒ වතුරේ ඒ නාවන්න ඕනේ ගලන වතුරක කියලා. ගලන වතුරක නාවන්න ඇලින්දේ නාවලා බෑ ඒකට. ඉතින් හරනම් මේ පැතිනේ රෝගතියෙදී එලි දක්වන්න හොඳ නැහැ ඉංග්‍රීසි ක්‍රමයේට. ඉතින් අම්මා ඉතින් අපි දෙන්නෙක් විතර ලණු කැල්ලක් ගැට ගහගෙන අරගෙන යනවා දොළ ගාවට ගිහලා ඉතින් ආයේ ඉන්නේ නැහනේ වතුර දකින්නට හරි පිසු බල්ලු වගේ අපි. නාවලා අරක ගාලා එනකොට ඉතින් මිනිස්සු අහනවා මොකද අය අරකයි මේකයි ඉතින් කියනවා මේ දෙයියන් ඉඩක් වසංගන්න දෙයක් නැහනේ. මේ දේවනාමිතේ වසංගන්න දෙයක් නැහැ මේ හැටි මේකේ. කිය කියා අර ගහන එනවා. කැමැති නැහැ ඉතින් මොන කරන්නේ? එන්නෙම හරියට අවුරුදු නිවාඩු කාලේට. ඉතින් තෙල් තාච්චලි පේ තියන්නත් නැහැ. මේ ඉතින් අම්මා කියන්නේම මේවා ඉතින් මොනෝ කරන වසංගන්න බැරි දේවල් ඉතින් දෙයියන් එළෙද කියන ඒ වගේ ඉතින් මේක ආවට පස්සේ කරන්න තියෙන වෙච්ච දෙයට එන්න සේරද කියලා භාවනා කරගෙන යන එකයි තියෙන්නේ. හරි දැන් ඉතින් ඕවර් ටයිම්. එනිසා අපේ සාකච්ඡාව හරි ඒ කියන්නේ මේක බොහෝ විට අපේ අවසාන සාකච්ඡාව එනිසා අපි සාකච්ඡාව හරි මෙතනින් સમાપ્ત කරනවා. චිර දිනාටම තෙරුවන් සරණයි.